බුදුදාසා දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ සිත පිළිබඳවයි. බුරංගමං ඒකතරං බුරංගමං ඉතා බුර වේදෙන් ගමන් කරන ඒක එක ලක්ෂණයක් සිටේ. ඒකතරම් හිත උපදිනකොට බොඩ බොඩවල් හිත උපදින්නේ නැහැ. එකම හිතක් නෙවෙයි පවතින්නේ. හිතක් ඉපදිලා ඊළඟට තව හිතක් ඊළඟට තව හිතක් දැයි පිළිවෙලින් දෙන්නෙන් වශයෙන් වෙන වෙනම තනි තනියෙන් උපදින හින්දා ඒකතරම් අසාරීරං ඒ හිත හඳුනා ගන්න කිසිම පාටක් වැඩයක් පටහනක් ශරීරයක් නැහැ. ගුණාතයන් මූලික වශයෙන් උදේ වස්තු භාවයේ පවතින මේ ලක්ෂණ හතරෙන් යුක්ත චිත්තං හිත විරියම් කෙනෙක් කන්නමිස්සං හදාගන්නද ඒවත් යම් වරදක් Taman අතින් සිදු වෙලා නැත්නම් ඒ වරද සිදු නොවන තේසක් යම් වරදක් වෙනවා නම් ඒ වරද දුරු කරලා හොඳින් හිත හදා ගැනීම හදා හදා ගැනීම නම් මුක්ඛාන්ත මාර බන්ධනා මාර බන්ධනයයි කියන මේ සතර දෘෂ්ටි දහස් පරමකාන් කද්‍ර අමාම නිදුරාණ ධාතු සාක්ෂාත් කර ගන්නවා. දුරංග මං කලනි ලක්ෂණේ මේ හිත බොහොම ඈත ගමන් කරනවා. එක වැඩක් කරනකොට මේ කරුණ කරා ගමන් කරන දැන් තාවදී වන්දනාවේ ගිය කෙනෙකුට බුද්ධ ගායාව මතක් වෙනකොටම අර බුද්ධ ගයාවේ පිළිම වහන්සේ වැඩ ඉන්න තුමක පාත මතක් වෙනවා බෝධීන් වහන්සේ වැඩින් හැටි මතක් වෙනවා. දැන් අපි වෙන වෙන වාහන වලින් යන්න ගියා නම් යාන වාහන වලින් යන්න ගියා නම් පොඩි පැය ගණනක් වෙලාවක් යනවා. නමුත් දැන් හිතේ එකපාරටම අර මේ සම්බුද්දට ගියා. දැන් අපි මෙතන ඉඳලා අනුදාඩපුරේ ගුරන්වැලි මහත්තයාගේ මතක් කරනකොටම ආවා. මේ දුර ගමන් කරනවා කියන්නේ මොකද? දුරට යනවා කියන එක නෙවෙයි. ඈත අරමුණු ඉතා ඉක්මනින් පිටට ගන්න පුළුවන් අද ගන්න පුළුවන් ශක්තියක් මේ හිතේ තියෙනවා ඒකයි දුරංගම කියලා කියන්නේ ඉතින් මේක මොනමෙම යනවා දැන් අපි මල් පූජා කරන්නේ යන උදේට මල් පූජා කරන්නේ යනකොට තමයි ඉගෙන ගන්න ගමන තමයි බුමනදීවා මතක් වෙනවා ඒක එක්කන අත්‍යවශ්‍යම මතක් වෙනවා මේ කරුණු කරා ගමන් කරා ඒක අපිට විශාල පාඩුවක් ඊළඟට වදාරන ඒකතර මේ හිත උපදින්නේ කුකුරු කුකුරු පිටින්නේ මේ තව තනිව උපදින්නේ දැන් අපි සමාදම් විචාරකාරී කුකුරු මගනා හිත දැනෙන්නේ නැයි මම කුකුරු දෙන්නේ අන්නේක පුතුගේ සමීප දැනීමයි කටේ දාගමී රතුන්දරය ගහ දැනීමයි ඊළඟ ඉන්නේ කෙනා කතා කරන වචන කනට අසා දැන ගැනීමයි කියන මේ කාරණා එකවර සුද්ධ වෙන්නා වාගේ කෙනෙකුට වැටෙන එකම දෙන්නේ නැහැ. මල දකින් හිතෙන් ගඳ සුවඳ දැනගන්න බෑ. ගඳ සුවඳ දැනගන්න හිතෙන් රුධිරය රහ දැනගන්න බෑ. රුධිරය රහ දැනගන්න හිතෙන් සනීප කුඩුවේ වාඩි වෙන එන්න බුද්ධ පුතුගේ සනීප අලත දැනගන්න බෑ. අනිත් එක්කනා කියන වචන සනීප පුතුගේ සනීපේ දැනගන්න වෙලාවට අනිත් එක්කනා කියන වචන අහන්නේ නැහැ. එහෙනම් අපිට එකපාරටම දැන් අපි මේ මලේ තුමන්ට දැනෙනවා වාගේ මල ඇට පේනවා වාගේ ළඟ ඉන්නේ කෙනා මොකක් හරි අහනවා නම් ආවල් වචනේ තේරුම් මොකද කියලා අහනවා බුද්ධ කියන්නේ කාටද කියලා වචනයක් කෙනෙක් අහනවා බුද්ධ කියන්නේ සර්වඥතා ඥානයේ දැක්කම අනිත් එක්කම පිළිතුරු දෙනවා එතකොට අර අනිත් එක්කෙනා කියපු වචනේ ඇහිල්ලයි තමන්ගේ පිටි පිළිතුරු දීම දෙක එකවර සිද්ධ වුණා වගේ ලෝකයට රටහන් සුදුම වෙන්නේ නැහැ. එහෙනම් රසපාර ගුණාවාදී රටේ කොහොමද? දැන් සම්මල දක්මින හිත ඇහි උපදින්නේ. ගම් කිසි දෙයක් දකින හිත උපදින්නේ ඇහි. එතකොට අර උපදින හිතෙන් නාසය උපදින හිතෙන් තමයි ගඳ වෙන දැනගන්නේ. මොකද ඒක වීමට හේතුව දුක කියන එක උපදින තැන් සාමාන්‍ය හයක් තියෙනවා. මේ දෙක වශයෙන් හිත පවතින හුදේ වස්තුව තුලයි. ඉස්සරහට විස්තර වෙනවා. අනිත්‍යං තමයි ඇහ, කන, නාසය, දිව, කය කියන මේ පස්සේ හිත වැඩ කරන තැන්. එතකොට ඇහේ හිත වැඩ කරනකොට නාසයේ හිත වැඩ කරන්නේ නැහැ. එහෙමනම් අර මල දකින් හිතේ ගඳ සුවඳ දැනගන්න හිත උපදින්නේ නැහැ. ගඳ සුවඳ දැනගන්න හිත උපදින්නේ නැහැ. රූප දකින හිත උපදින හිත දෙකයි එතකොට. නමුත් අපිට පේනවා ගලතුවඳ දැනගන්නේ එකම හිතෙන් වාගේ. මල දැන දැකගන්නේ එකම හිතෙන් වාගේ නැත්නම් නමුත් එහෙම නෙවෙයි. ගල දැනගන්නේ තේ නාහේ උපදිනා ඒ හිතෙන් තමයි ගලතුවඳ දැනගන්නේ. රූපේ දකින්නේ ඇහි උපදින හිතෙන් එකවර එකවර මේ කෙරෙන්නා වාගේ දැනෙන්නේ කොහොමද කියලා. දැන් අපි නගරයක ගමන් කරනවා නගරයේ ගමන් කරනකොට අපට සාප්පු පේනවා ඒ සාප්පුව දකින හිතෙන් වාහනේ දකින්න බෑ නමුත් අපට එකවර ඉස්සරහින් යන වාහනේ පේනවා වාගේ වැටෙනවා නගරේ යම් යම් දෙනා යාළුවෝ මිත්‍රයන් නෑයන් දැකලා මේ අහවලානි අර එන්නේ කියලා තමුලා ගන්නවා එතකොට එයා දකින අඳුනා ගන්න හිතෙන් වාහනේ දකින්න බෑ වාහනේ දකින්න විටෙන් අර අඳුනා ගන්න බැහැ. නමුත් අපට එකවර සිද්ධ වෙන්නා වාගේ තියෙනවා. ඊළඟට තමන් එක්ක යන්නේ කෙනා මේ දේවල් කතාවල් බඩුවයි මත ගන්න ඕනේ. කොතනද ඒක තියෙන්නේ? කියලා අන්තමන්ට කනරේ සබ්ජෙක්ට් කරනවා. මේ අතර ගමන් කරනවා. ගමන් කරන හිතෙන් අර හඳ අහන්න බෑ. හඳ අහන හිතෙන් ගමන් කරන්න බෑ. නමුත් අපට මේ සියල්ල එකවර සිද්ධ වෙන්නා වාගේ ගත වෙනවා. මොකද කාරණා සිතේ වේගය නිසායි. හිත එකපාර ගොඩක් ගොඩවල් ගොඩවල් උපදින්නේ නැහැ. හිතේ වේගයෙන් හිතේ වේගිත සමාවක් කියන්න බෑ සාමාන්‍ය ලෝකේ. ආලෝකයට වේගය බොහොම බලවත් හැටියට කතා කරනවා. සාමාන්‍ය පතප්මකට තත්පරයකට සතපු 186000 ආලෝකය ගමන් කරනවා. ඒ වේගයට වඩා හිතේ විරදී සිය ගුණේ දහස් ගුණේ ලක්ෂ ගුණේ කෝටි ගුණේ අර්ග ධර්මයක් හිත කියන්නේ ධර්මයක් නෙවෙයි දුරු වේද පරම්පරාවක් එතකොට ඒ සාර හිතේ වේගය නිසා මේ දකින්න ඒ දකින්නත් නැතිවෙනත් එක්කම ධම්මෝ දැනගන්නවා දඟසුවන් දැනගන්නත් එක්කම ආය රූප දකින්න මේ විදිහට හිත ඉක්මනින් නැති වෙන ඇති වෙන උපමාවකින් ලෝකෙ පෙන්වන්න බෑ කාරණේ මොකද රූපයක් නෑ සත්‍යහනක් නෑ හඳුනා ගන්න පුළුවන්ක අතින් අල්ලංගද මහා විශාල වේගයක් ඒ තරම් වේගයක් අපේ දෙයක් මේ සූරෝක ධාතුවේ බුද්ධි වේගයට වඩා බොහොම බල සම්පන්නයි අතුරුසනන් දසන තරම් පමණ කාලය තවත් උත්පාන් කාලයක්වත් මේ හිතේ ඉතිරිලා නැති වෙන්න ගත වෙන කාරණේ ඒකච්චර සංඝාතක්කලේ කෝණ සත පහත සංකා චිත්තක් පවත්තියෝ ඒක අතුරුතලක් ගතන තරම් තමන සුළු කල අතුරුතනේ කියන තත්පරය කියන එක වහාර භාෂාවෙන්. එක තත්පරයකට උපදින ප්‍රතරම් යන බබු ධර්මයේ උගන්වනවා කෝටි සතසහස්ත සංඛා චිත්තප්පවත්ති කියලා ලක්ෂ ගණන චිත්ත උපදින. අතුරුතනකට එතකොට අතුරුතනේ උදාහරණ ලක්ෂයෙන් පංගුවක්වත් යන්නේ විත වැඩ කරන්නේ නිසා හිත ඉපදිලා නැති වෙලා යන කාලේ කුමාරක් කියන්න බෑ. ඒ තරම් මේ හිත වේගයි. විදුලි කොටන වේගයට වඩා බොහොම වේගයි. වතුරේ ඇඟ ඉලක් නැතිලාන මේ වේගයට වඩා බොහොම වේගයි මේ හිතේ වේගය. ඉතින් ඒ තරම් වේගවත් දෙයක් මේ දුර්ලභ ධාතුවේ නෑ. ඉතින් ඒ නාර වේගයේ උපදිනවා වේගයෙන් නැති වෙනවා. වේගයෙන් උපදිනවා වේගයෙන් නැති වෙනවා. ඒ නිසා හිත වේගවත් කමනිසයි අපට එක එක හිතකින් කෙරෙනවා වගේ වැටහෙමු දැන් සාමාන්‍යයෙන් අපි ධර්ම හොදන්නේ නැත්නම් හිත නිරුපන්දා පටන් අපට තියෙන එක හිතයි කියලා එහෙම නැහැ. එක හිතකින් ඔක්කොම වැඩ කරන්න බෑ. වාඩි වෙන හිතෙන් තමන් කරන්න බෑ. වාඩි වෙන හිත උපන්නා නම් ඒකෙන් කරන්න පුළුවන් වාඩි වෙන එක විතරයි වෙනකුත් කරන්න බෑ. විදියක් වෙන හිතෙන් වෙන වැඩක් කරන්න බෑ. ඒකේ හිතේ වෙන හිතෙන් කරන්නේ ඒක නෙවෙයි. ආහාර ගන්න හිතෙන් වෙන වැඩක් කරන්න බෑ. වෙන වෙනම හිත උපදින දෙකේ ක්‍රියාවත් එක හිතකින් දැන් අපි වචනයක් කතා කරනවා. බුද්ධං කියන වචනේ අපි පාවිච්චි කරනවා. මල කියන වචනේ පාවිච්චි කරනවා. මයන්න ශබ්ද කරන හිතෙන් ලයන්න ශබ්ද කරන්න බෑ. ඒ මයන්න ශබ්ද කරනකොට වෙන හිතක් වයංග ශබ්ද කරන හිත වෙන හිතක්. නමුත් අපිට හිත හිතේ මේ කියන්නේ මෙහෙම නෑ. මයංග ශබ්ද කරන්නේ දාස් ගණනක් උපදිනවා. ඒක හිතකින් නෙමෙයි. මේ දාස් ගණනක් උපදින්නේ කොහොමද? හිත පිටදීලා ඒක නැති වෙනවා. මයංග හඳුනා ගන්න ඕන පිට කරන්නේ නම් ධම්මං මේ වාගේ වචනයක් කියන්න ඕනේ කියලා කියන වචන හිතට දැනෙන්න හඳුනන්න ඕනේ. හඳුනාගෙන ඒකට කිසි අකුරු පිටකරන්න ඒ අකුරු හඳුනා ගන්න ඕනේ. එතකොට හිතෙන් මේ සියල්ලම හඳුනාගෙන ඒ මුල් අකුර ශබ්ද කරන්න දහස් ගණනක් හිත උපදි උපදින්නේ එක පිට එක හිත උපදිනානේ මේ ගඩන් ගඩවල් නාරන් ගඩවල් වාහු ගඩ ගඩවල් එකපාර උපදිනානේ එක හිතක් ඉපදිලා නැති වෙනකොට තව හිතක් එතකොට කොයිතරම් වේගයෙන් මේ මයන්න කියන එක ශබ්ද කරන්නේ උපදිනවාද තනිකර හිතෙන් විතරක් මයන්න ශබ්ද කරන්න දුරුප කොටසක තෝනේ රූප අටක් උපදිනවා ඒවාට කියන්නේ චිත්තජ රූප කිහිපෙන් රූප අටක් උපදිනවා අනිත් නලාවක් දුන්න කොටේ නලාවේ ඒ ඒ තන් වල අර වායෝ ධාතුව ගමන් කිරීමෙන් ක්‍රමානුකූලව අරහත් අසත් ක්‍රියා කිරීමෙන් අවශ්‍ය අන්න පිට වෙන්න වාගේ මයන්න ශබ්ද කරන් යම් විතක් උපන්නාන ඒ රුතේ රූප අසක් උපදිනවා ඒ රූප අතේ ප්‍රධාන ධාතුව පඨවි වායි පඨවි ධාතුවයි ප්‍රධාන ධාතුව දන්තා බන්දී දුවට කෙනෙකුට හඳක් පිට වෙන්න වාගේ අර පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ රූප හතෙන් පඨවි ධාතුව අර අකුරු උපදින තැන් වලදී හතෙනවා. ආන් හතෙන කොට රබ්ජේ පිට වෙනවා. එතකොට මයන්න ශබ්ද කරන්න උපන් නාම රූප ධර්ම දෙකෙන් ලයන්න ශබ්ද කරන්න බෑ. නමුත් අපි කොහොමතරම් තුමනේ දැන් මේ කතා කරනවාද? දැන් අපි ආදී වාස්තමක සූජේ සමාදන් වෙන්න ගියාම අපිට බුද්ධං පරමං ගච්ඡාමි කියලා අපි කියනවා. බුද්ධං කියන තැන බුයන්න ශබ්ද කරලා අවසන් වෙනකොට සද්ධාන්න ශබ්ද කරන්නේ මෙනි හිත් ගොඩක් මෙනි රූප ගොඩක් අපට පහළ වෙනවා. පහළ වෙන්නේ කොහොමද? අර මුලේ තියෙන බුයන්න ශබ්ද කරපු හිත් නැති වෙන්න ඕන. ඒ බුයන්න ශබ්ද කරපු රූපක් නැති වෙන්න ඕන. ඊළඟ අකුර ශබ්ද වෙන්න. ආ ඒ විදිහට උපදින්නේ නැරෙන්නේ පවත්නා නාම රූප ධර්මයන්ගේ ක්‍රියාවක් තමයි මේ බැලීම කියන්නේ ඇහිම කියන්නේ කතා කිරීම කියන්නේ ඉතින් මේක ලෞතුරා බුදු කෙනෙක් වදාරන තන් කෙනෙකුට දැනගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ තරම් වේගයි ඒ තනිකින් මේක හොඳට කියා දෙන්න නම් අභිධර්මයේ චිත්ත වීති ක්‍රමය දැන් විස්තර කරන්න ඕන භවාංග භවාංග චලන භවාංග පච්චේද පංචද්වාරා වජන චක්කු විඥාන සම්පටිච්ඡන සංකීර්ණ වස්තපන ජවන කදාලම්බනාදී වශයෙන් ඉතින් එහෙම විස්තරයක් කරන්න ගියොත් අවශ්‍ය ටික කියා දෙන්න වෙලා මදි වෙනවා. ඉතින් ඒ නිසා ඒවා ගැන මේ වෙලාවේ මම කියා දෙන්න විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් ඒකයි මෙතන ඒක තරම් කියලා දේශනා කළේ. එක වෙලාවකට උපදින්නේ එක හිතයි. ඒක නැති වෙලා ඊළඟ හිත උපදින්නේ. අරක තියක් උපදිනවා නෙමෙයි. එහෙම තමයි ඊළඟ වචන කතා කරන්න බෑ. ඒ අංගම තකුරක් තකුරක් පාදා වචනයක් වචනයක් පාදා දහස් ගණන් හොත් උපදිනා තමයි අපි යම් කිසි දෙයක් දකින්නේ යම් හදක් අහන්නේ ගඳක් සුවඳක් දැනගන්නේ රහක් දැනගන්නේ ස්පර්ශයක් දැනගන්නේ ඒ හැංගමයි ඉතින් මේ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒක තරම් කියලා දේශනා කළේ ඒකයි විහාසයන් කිය අකාරීරං අකාරීරං කියලා දෙන්නේ හිතට ශරීරයක් නෑ සතහනක් නෑ දකින්න බලන්න මේ දැන් අපි දොඩන් ගෙඩියක් දැක්කා මේක දොඩන් ගෙඩිය කියලා හඳුනා ගන්න ලක්ෂණ වලින් මේක පන්නේ ගෙඩිය කියලා අපි හඳුනා ගන්නවා මේක රෝස මල කියලා අපි හඳුනා ගන්නවා මේක විනුන් මල කියලා හඳුනා ගන්නවා ඒවා දුක් හඳුනා ගන්නද ඇයි පාටක් නැහැදයක් හඳුනා ගන්න යම් පාටක් තියෙනවා පාට තමයි අපේ ඇහැට තියෙන වර්ණායතනය වන්නේ අප්‍රකට නම් ඒක හැදපේන දැන් හුඟ අපට හැදපෙන්නේ නැත්te හුඟගේ වන්නේ අප්‍රකට නිසා. ඉතින් අපට හැඟෙන්න දැනෙනවා හුඟ යදීන්නේ ඒක. ඔය අනුදම්මත යම් කිසි දෙයක් දැක ගන්න පාට තියෙන්න ඕනේ. හැදයක් තියෙන්න ඕනේ හඳුනා ගන්න. එතකොට රසයක් තියෙන්න ඕනේ මොකක්වත් හිතෙන්නේ ඒ නිසා ශරීරයක් නෑ කියලා දේශනා කළා. ගුණාතයන් කියලා පෙන්වන කර වදාලේ හෘදේ වස්තු ගුණාව කියන එක. හෘදේ වස්තු භාව කියන ගැඹුරු වචනයක් සාමාන්‍යයෙන් හෘදේ මාස පින්දේ තුල සිදුරු හතරක් කාමර හතරක් කියනවා. ඒ හතරෙන් අර පිළිසිදු ලේ භාරාවෙන පැත්තේ කාමරයක තියෙනවා මේ. ඒ ලේවල තියෙන බුද්ධ භූවාගේ සියලු රූප ධාතු කොටස කර්මයෙන් හැදිච්ච. ඒකට තමයි හෘදේ වස්තු රූපය කියන්නේ. හෘදේ කියන්නේ හිත කියන එක වස්තු කියන්නේ ඉදම වස්තු කියන එක. හිතට වත් වෙන රූපේට හුදේ වත් රූපේ කියලා කියන්නේ. එතකොට හුදේ මාස පින්දේ තුල මේ මේ තුලයි අර කර්මයෙන් හැදිච්ච සියුම් රූප ධාතුව පවතින්නේ. ඒ සියුම් රූප ධාතුව තුලයි ආනර හිත උපදින්නේ ප්‍රධාන වශයෙන්. මනසේ පහළ වෙනකොට රූප 30ක් හැදෙනවා. උපනිෂන් විදා සමගම කාය දසක භාව දසක වස්තු දසක කියන හුදේ වස්තුව දස වෙනකොට ඇති රූපයන් බොහොම සියුම් රූපයක් ඒක. ඒක තමයි හිත ඇති වෙන්නේ. ඉතින් මේ ශරීරයේ වැඩෙන්න වැඩෙන්න සුදේ මාංශ පින්නේ ආදි හැදිලා ඉතින් අර හිත පවතිනවා. ඉතින් මේ ඒ හිත සුදේ වස්තු ගුණාවේ පවතින්නේ. එහෙමනම් අපි යමක් දකින්නේ කොහොමද, අහන්නේ කොහොමද? දැන් අපිට යම් කිසි රූපයක් ඇහැට හම් වෙච්ච ගමන් වීදුරු අනිවාර්යයක තියෙන කඩපතක් තිබ්බාම අර වීදුරුවට වදින ගුණ නැල්ල කඩපතේ වදින්නා වාගේ ඇහැට වදින රූප ඡායාව රූප කියලා නෑන හුදෙම වස්තුව හිතට වදිනවා. ඒ වදිනකොට ඇහැ හිත උපදින. ඇහැ හිත කියන වෙලාව හුදෙම වස්තු හිතනේ. හිත දෙකක් එකවර උපදින්නේ කියලා කියන්නේ ඒකයි. දැන් එතකොට අර අර මුල ගත්තා. අර හිතෙන් අල්ලා ගත්තා. අසු කරගත්තා චක්කු විඥානේ දැන් ඊළඟට සුද්ධේ වස්තුවේ අල්ලාගත් රූපේ දෙන හුද්ධේ වස්තුවේ තුළට නම් සංපාරාරමන පිළිගන්න හිතක් නීලා සංපතිච්ච හිතවදේ. ඉතින් ඔය අංගමට ආන් කාටහඟක් කරුණත් අර කලින් ශබ්ද ඡායා හුදේ වස්තුවේ අර තියෙන හිතට වදින මොන හිතට භවාංග හිතේක කියන්නේ භවාංග හිත කියලා. මේ භවයේ අල්ලාහ් හිත කියන්නේ එකයි. ඒ භාවනාවෙන් තමයි මරණ වෙලා කුතුහත වශයෙන් නැති වෙලා යන්නේ. ඒ භවයේ අල්ලාහ් කියන්නේ භවනාන්විත විපාකිතත්වයේද. මේ භවයේ පැවැත්මට, මේ ජීවිතයේ පැවැත්මට මේ නාම රූප දෙක පැවැත්ම උපකාරණ මූලිකයි ප්‍රකෘති හිතයි ඒක. ඒ භවනාන්විත කියන ඒ හිතේ කිසි වැඩක් කරන්න බැහැ. දැන් යල්ලාට හතගන්නේ ඒ හිත නිසායි. එතකොට දැන් මහාහිරියම් මේ දඩස් වල ඒකත් අර අර හිතට ගිහිල්ලා වදින ඔය අංගමත මේ ආරම්මන අරමුණු අර හුදේ වස්තුවේ තියෙන හිතට ගිහිල්ලා වදිනවා ඒ වදිනාම අර දරුවන් වල ඇවිල්ලා ඒ මේ හිත උපදිනවා අරේ නම් අරේ උපදින හිතේ උපදිනවා රූප දැක ගන්නවා අනේ උපදින හිතේ හඳ දැන ගන්නවා නාසයෙන් දැන මේ උපදින හිතේ සම්මේ මේ දඟ සුර දැන ගන්නවා නමුත් තනිකරේ හිතෙන් දැනගන්නවා කියලා අපි සාමාන්‍යයෙන් කතා කළාට ඒකෙන් දැනගන්න බෑ. සිත් ගොඩක් පහළ වෙන සිත් වූති වශයෙන් අරකේ කරන් හිත අල්ලගන්නේ විතරයි. ඉතින් ඒ විදිහට මේ හෘදේ වස්තු භාවයේ තමයි ප්‍රධාන වශයෙන් හිත පවතින හැම වෙලාවෙම නෙමෙයි. දැන් රූප මේ ඇහි දකින්නට පහළ වෙන හුදේ වස්තුවේ නිහිත නැහැ. ඒ අන්දමට හුදේ වස්තුවේ තියෙන හිතයි මේ ධාර පහයි එකිනෙකට සම්බන්ධයි. එකිනෙකට සම්බන්ධකම නිසා අරවට එන දැන් අපි තව උදාහරණයක් කියනවා නම් කුරුණෙක් හතෙන් පියාසර කරගෙන අවව වෙලාව කැවිලා අත්ේ වහනකොට හේවනල්ල බිම ඒලේම බිම වදින හේවනල්ල. ආන් ඒ වාගේ මේ ඇහැට රූපනට නාසයට යම් රූප ශබ්ද ආදියක් ලැබිච්ච හැටි ඒකේ ඡායාව සුදේ වස්තුවේ තියෙන අර හිතට ගිහිලා වදිනවා. එතකොට අර දොරවල් හිටිපදිලා දැන් දැකුණ නැති මාදී ක්‍රියා සිදු කරනවා. ඒකයි ගුහාතයන් කියලා අදාලේ. මේ චිත්තං සංඥාමේ සංකේ යම් කෙනෙක් චිත්තං ඔය ලක්ෂණ හතරෙන් පවතින හිත සංඥාමය ස්ථානයේ හදා ගන්නද මොකද හදා ගන්නද කියන්නේ හිත හදන්න පුළුවන් දෙයක් හිත තමයි ලෝකේ හදන්නේ ඉතාම දේශියක මොකද දව්යක් හදනවා වාගේ නෙවෙයි දැන් දුරට වීයක් කපලා අල්මරියක් හදන්න යන යනවා වාගේ නෙමෙයි ඒ මොකද ඒක අමාරු ඕන අන්දමට හදන්න හරවා ගන්න අපහසු හිත කියන එකම නෙවෙයි දැන් යම් කිසි ගෙදරක අම්මා මල් බුදුන් වදිනවා දුවට කියලා තිබ්බා දුවේ මම දැන් බුදුන් වදින දෙනවා දැන් පාන් දෙනාපු අනු මට කතා කරන්න ඕන කියලා දුවට කියන දැන් පාන් වෙනින් දැවිලා පාන් කියන වචන එනකොට ආලෝභයෙන් පන්න අර බුදුන් ගඳ ගඳ ඉන්නකොට පාන් කියන වචන හිට ගමන් ලෝභයෙන් පන්න එතකොට කියන්නේ මම බුද්ධ පූජාවක් දැන් කියන්නේ පාන් කුසල් හිතක් පන්න එතකොට මේ දැන් ආන් ගෙදර ළමයි දෙන්න එක්කම පොඩි දරුවා අඬනවා. මොකද අයියා අම්මේ මට අයියා ගෑනුවා කියලා අඬනවා. දුක්ක් ගන්නවා කියලා. එතකොට ආන් තරහක් වෙනවා මගේ පුතාට මේ අයියේ ලොකු පුතාට ආන් තරහක් වෙනවා. ඒවා මොනවාද පොඩි දරුවන්ගේ අපි පොඩි කාලේ මම ආන් කුසල් හිතක් පුතන්නේ. ඉතින් මෞතිය දරුවන් ආවාද කරන පුතේ මෙහෙම එහෙම යන්න තමයි මම යන්න දෙපා මෞතියන්ගෙන් අහන්න නැතුව වඳින්න නැතුව යන්න දෙපා ඒ විදිහට පීතුරු බලන්න යන්න එපා නරකාස්ත්‍රයට යන්න එපා අපේ ජීවිතේ පවතින ටික කාලයයි ජීවිතේ කරන්නේ හොඳ දේ බොහෝ තියෙනවා ඒ නිසා නිකම්මේ කාලය ගත කරන්න එපා කියලා මෞතුල දරුවන් ආවාද කරන ආවාද පිළිගන්න ආන්තර ආවා එතකොට මෞතුල හිත හදා ගන්න ඕනේ මොකද හිත හදා ගන්නවා කියන්නේ ඉතින් මේ ලෝකයේ එකේකන පුරුදු කරගෙන ආපු ක්‍රමයටයි යම් කිසි ජීවන සත්‍යයක් ගත කරන්න පුළුවන්. පුරුදුතර භාෂාවකින් කතා කරන්නේවත් බෑ. ඒ පුරුදු කරලා නැහැ. ඒ වාගේ මෙයා මේ ගුණ පුරුදු කරලා නැහැ. වරදක් නෙවෙයි. ඒ නිසා මගේ පුතා මං තරහ ගන්නත් හදා ගන්න ඕනේ. හදා ගන්න පුළුවන් හදා ගන්න බැරි නෑ. මං තරහ ගත්තොත් මට පාඩුවක් අනත්ත ජනනී තේදේ තේදේ චිත්තපසෝපනෝ යන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට වදාරලා තියෙනවා නේද තරහ ගන්න එපා. ඒ තරහ පිටට ආපු රාම හොඳ වචනයක් පිට වෙන්නේ නැහැ. හොඳක් කෙරෙන්නේ නැහැ. හොඳක් කියවෙන්නේ. එතකොට තරහ ආපුවා මාම් පරස වචනයක් පිට වෙන. අකුසලයක් ඒක. ඒ නිසා මම වැඩිකාරයෙක් නොවි මම හොඳ කෙනෙක් කියලා පුතා හදා ගන්න ඕනේ. වෛද්‍යවරයා ලෙඩේ දුරු කරගන්න නැති වෙදකම් කරන්නා වාගේ මං පුතා හදාගන්න ඕන. ඒ නිසා පුතා වැරද්ද කළා කියලා මං තරහා ගත්තොත් මං සවලා බලන්න ගියොත් මං කතා නොකර හිටියොත් ඒක මට පාඩුවක්. මේව අතහරලා දාලා යන දේවල්, ගෙනියන දේවල් නෙමෙයි. ඒ නිසා මං පුතා හදාගන්න ඕන කියලා පුතා තව වාද කරනවා. ඉතින් මේ ගණේනේ ළඟ වතුර කෝප්පේ තියන්න එපා දුර වෙනවා කියලා ඒ සේවකයා අසතුටුවා. නමුත් එයා හැමදාම කියන්නේ එතනම ආන්තරහාව. ඉතින් හිතන් වෙනන්නේ දරුවාගේ වරදක් නෙවෙයි කල්පනාව නෑ. ආන්තිකල් හිතක් උපන්න. ඒ අංගමත මේ හිත කියන එක බ්‍රහ්ම වේගවත් එකක්. ඉතින් මේක අපි හදා ගන්න ඕනේ. දැන් දැන් Tamanta කෙනෙකුට කිසි වරදක් නොකර Tamanta බලනවා. කාන්තරාව තමන් හිතන්නේ නෑ මම මේ ආත්මේ එයාට වරදක් නොකළාට කාට හරි වරදක් කරලා තියෙනවා හේතුවක් නැතුව ඵලයක් ලැබෙන්නේ බීජයක් නැතුව යමක් උපදින්නේ නෑ ඒ නිසා මම මෙයාට කාට හරි මං දැනලා තියෙනවා ඒ නිසා මං බඳ යන්න හොඳ නෑ මං තරහ ගන්න හොඳ නෑ බුදුරජාණන් වහන්සේ වදාලා කම්මස්සතෝ මට අයිති කර්මයයි කියා හිතාපන් දැන් මං තරහාරම් දැන්වත් අකුසල කර්මයක් මගේ අතින් සිද්ධ වෙනවා. ඒකෙන් මං අපාය උපදිනවා. මිනිස්සු උපන්නාම අයත් දැනුම් අහන්න වෙනවා. ආමර බලපු අකුසලේ. එකවරයි දැන්නේ කල්ප දහස් ගණන් දැනුම් අහන්න වෙනවා. ඒ කාරණේ. එක වචනයක් පිට කරන්න කෙන ලක්ෂ ගණන් චේතනා උපදින නිසා විපාකාල තරම් ලොකු වෙන්නේ. ඒ නිසායි මං බනින්න යන්නේ නැහැ. මම මේ මං කළ කර්මයේ විපාකයක් ඒ මෞතියාට දරුවාට සපතක්ම වේවා. මට සංසාරයේ මව් වෙලා දීපු ගිනි සතර මහා සාගරයේ ජලයට වැඩි පියා වෙලා නම් වෙදකම් කරන්න වදාගෙන ගිය වාර මහ පොළවේ ගලිකටවලට වඩා වැඩි මට මට මේ මේ විදියට නෑදෑයන් වෙලා උපකාර කළ වාර අනන්තයි ඒ නිසා මගේ මව්පියා දරුවා මුණුබුරා සපතටම පැමිණේවා මං තරහ ගන්නෙ ඇයි මං පල් පුරවා ගන්නෙ ඒ අනුදමට හිතා ගන්නවා කියන්නේ විරුතාවස්තරය අනුදමට හිතන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මරණ ධම්මෝම මරණං අනතුතෝති අභින්නම් පච්චවිච්චි තබ්බං උත්‍යාවා පුරිතේනවා දාත්තේනවා පබ්බජිතේනවා මේ මරණ දෙයක් මේක මරණ කුමේ ශරීරයේ කියන එක මේ ජීවිතයේ කියන එක මරණ දෙයක් ඒ හිතන්නේ විතරම ඉතින් ඒ වගේ හිතන්නේ වහන්සේ වදාළේ මම දිගටම ජීවත් වෙනවා කියලා ලෝකයේ බැලුවා එහෙම දෙයක් නෑ ආ ඒක දුරු කරන්නයි එතකොට කර්මය මත හුරුමයි කියලා හිතන්නේ කියලා වදාලා. මොකද පෞවලින් දේරාදීරෙන්න පුළුවන් නිසා. ඉතින් එහෙම නුනොත් අපට ආපු වැරද්ද අපි හදා නොගත්ත සංසාරයට යන අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මොනව දෙන්න කැමති? තමන්ට ලැබිච්ච ලැබිච්ච ඒවා දෙන්න පටන් ගන්නවා. ඉතින් ප්‍රතිද්‍රෝණ බෝධිසත්වරේ කරපොඩි ආඳුර හරි වැඩේ හැම දෙයක්ම දන් දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා කිව්වාම වදාලා මහණෙනි ඔයා මුත්තද මසුරේ තර ලෝභයේ තිස්සර අපි හදාගත්තා. ගෙදර ඉන්නත්නම් කිරිබත් ඔක්කොටම දෙන්න වෙයි කියලා ආචික තරගෙන කලයට ගිහිල්ලා සේවකයා සේවකයෙකු සමගිලා කිරිබත් කලින් ආපු එක්කෙනා. ඒ තරම් ලෝභයි මසුරුයි. අපි ගිහිල්ලා බණ කියලා හදුවා. එදා එදා එදා පටන් දන් දෙන්න පුරුදු වෙන ආ ලෝභයේ දුරු වෙලා දැන් බෝධිසත්ව නාමයේ ලැබුණේ හැමදෙනාම ගුණ කිනානේ බෝධිසත්වයෙක් මේ ස්වාමීන් වහන්සේ බොහොම දන් දෙනවා කියලා ඉස්සරින් එහෙමන අපි හදාගත්තා දැන් තමයි එහෙම වුනේ. දැන් ඒ විදිහට කෙනෙකුට ලෝභය ලෝභය කියන එක දුරු කරලා පරිත්‍යාග ගුණවන්තයෙක් වෙන්න පුළුවන්. එතකොට දැන් අපිට යම් යම් වෙලා ඊර්ෂ්‍යාවල් උපදිනවා. ඊර්ෂ්‍යාව හොඳ එකක් නේ. ඒක උපන්නම් වැඩි සිද්ධ වෙනවා. දවසක් ස්වාමීන් වහන්සේලා තුපනහක් බුදුරජාණන් වහන්සේ දකින්න යනකොට හැන්දෑවුණා. හොඳ ලක්ෂණ වනාන්තරයක් දැක්කා. උන්වහන්සේලා කල්පනා කළා මේ කැලේ අපිට බොහි එකක් හොඳයි යම් රැ නවතින්න කියලා. ගුරාම ප්‍රේතියක් පේන්න සැලැස්සුවා. ඇහුවා මේ අවලක්ෂණ ඔබ කවුද කියලා. ස්වාමීනි මම ප්‍රේත ලෝකේ උපන්නියක්. මේ ස්වාමීන් වහන්සේ මගේ අතින් වරදක් වුණා. මම ඉස්සර එක ස්වාමි පුරුෂයෙකුට බාහිරියාවක් වෙලා හිටියා. මට දරුවන් නැති නිසා වෙන ස්වාමි දුවක් ගෙනාවා. ඉතින් ස්වාමි දුවට දරුවෙක් උපන්නා. මට ඉස්හාවක් ඇති වුණා මේ ගෙදර බුදුලේ අයගේ ළමයාට යයි කියලා. මං ගැප්පෙලන බේතක් දුන්නා. ඒ දෙවිව වෙන කෙනෙක් ලව ඒ බේතෙන් ලේවිලා වැටුණා. ඉතින් ස්වාමීන් වහන්සේ අකුසලයෙන් බලන් හොඳයි මං විඳින දුකට මුළු ශරීරයේ මේ හරව බලනවා මේ වදයක් ආවේ නිර මැස්සන් පිළිලා ඇඟට අනිනා සාමීතෝ දුක් විඳිනවා කියලා. එතකොට දැන් එදා අර උපන් ඊර්ෂ්‍යාව දුරු කරගත්තම මොකක්වත් නැහැ. අර ඊර්ෂ්‍යාවේ ස්වභාවය. එක්තරා දවසක් තාතන් වහන්සේ නමක් නින්දවණේට වැඩි දවසක දිව්‍ය පුත්‍රයෙක් දැකලා වැඩමාගෙන ඉඳලා ආසනේ වඩා හුඟා කතා කරගෙන ඉන්නකොට රේතියක් ඇවිල්ලා මට කන්න ටිකක් දෙන්න කිව්වා. ඉතින් මේ දිව්‍ය පුත්‍රයා දිව්‍ය භෝජන දුන්නා. මේක රහතන් වහන්සේ බලාගෙන දිව්‍ය භෝජන දුන් ගමන් මේ හැරව මල මුත්‍ර බවට පත් වුණා. ඒ ආහාර ගන්න ඇහුවා රහතන් වහන්සේ මොකද ආර කියලා. ස්වාමීන් මගේ ගියාගේ භාර්ය මොකද එහෙම වුනේ කිව්වා. ස්වාමීන් මගේ භාර්ය බොහොම මසුරු කමින් යුක්තයි කියලා. මට මේ හැරව මල මුත්‍ර කොනා කියලා මට බන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ මම තරහ ගත්තේ නෑ මං ඉවසුවා මං ලහම්බු කළා මං දන් දුන්නා මම ඒ දන් දුන් කුසල බලයෙන් විඳවලෙන්නේ මේ දේවතාවෙක් වෙලා උපන්නා මගේ භාර්යාව පරස වචන අකුසලයෙන් මට දැනපු අකුසලයෙන් බලින්ද සිද්ධ වුණ හිතේ මසුරු තම නිසායි මසුරු කියන්නේ මා ඉසුරු කියන්නේ ඉසුරු කියන්නේ පාපය මා කියන්නේ පාපය මේ සැපේ තව කෙනෙකුට දෙන්න එපා. මා ඉදන් අච්චරිය අන්තිම අච්චරියන් අච්චරිය කියන්නේ සැප. මා කියන්නේ එපා කියන එකයි. මේ සැපේ තව කෙනෙකුට ලැබෙන්න එපා. ඒ අංගමත ඇතිවෙන ඉතින්නේ මේ කෙලෙස් වල විස්තර මෙහෙමනි මා විශාල විස්තරයි කියා දෙන්න වෙලා මදි. මේ ඒක නානාකාරයෙන් මාසුරිකම පදිනවා. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ මට බන්නාර මසුරු කම නිසා පරස වචනයක් පිටුණා. මොකද උඹේ දෙන්නේ උඹට ලේ අර වෙන්න ඕන මල මුත්‍රා වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ මන් දින් දන් දීලා දෙන්නේ ගුණා මගේ භාර්ය ප්‍රේතියක් වුණා. අර අකුසලයෙන් දෙන දේ මල මුත්‍රාලේ අර බවට පත් වෙනවා ස්වාමීන් වහන්සේ. ආම් අර තමන්ගේ මසුරු කම විපාකවල ඇති. දවසක් හේවත රහතන් වහන්සේ ගංගානම් ගඟ ළඟ ඉන්නකොට තරා ප්‍රේතියක් ආවා. ඇවිල්ලා ළඟලා කිව්වා ස්වාමී මට වතුර ටිකක් දෙන්න හොඳයි බොන්න. ඇයි මේ ගඟේ පිරීලා යන්නේ හොඳට වතුර යනවනේ. ඇයි බොන්න බැරියයි. ස්වාමී ගඟේ නම් වතුර යන්නේ ඇත්ත. මම බොන්දෙන් යම නේ වෙනවා. වතුර නෑ මේ බවටපත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඇයි එහෙම වෙන්නේ කිව්වා. ස්වාමී මගේ උත්තර පුතා බොහොම ශ්‍රද්ධාවන්තයි. දන් දෙන පුතාගේ නම් උත්තර. ඉතින් මම පුතාට බනිනවා මම කැමති නෑ දන් දෙනවාට මම මම පුතාට බයින ඔබ ඒ දෙන්නේ ඔබට මේ වෙන්නේ නෑ සංසාරයේදී කියලා ස්වාමීන් වහන්සේ අකුසලයෙන් පුතාට මුකුත් නෑ මට විපත්තියපත් උනේ ඒ අකුසලෙන් වතුරේ බයටපත් වෙනවා ආනර මතුරු තමයි අකුසලයක් උපන් ඒ ආකාරය දිනක් එක්තරා තරුණේ මේ දන් දෙන තැනක් ළඟ යන්නේ මේ දායක ලෝකේ වෙලා දන් දෙන්න ලෑස්ති වෙනවා. එතනදී මේ තරුණයා ගන්න උඹලා ඔය දන් දෙන්නේ මොනවද දන් දෙන්නේ මුදු මහන්නේ දන් දෙන්නේ ඇයි? ඒවා පහළ කොටේ ධර්ම නම් ඊට වඩා හොඳයි නේද කියලා දන්න. එතනදී මේ දායකරු ඒ තරුණයාගේ මවුට කියලා මව බොර ගුණවන්තයි. උඹේ පුතා මෙහි වචන ප්‍රකාශ කළා දැන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සමාව ගන්නපන් නැත්තම් බරපතල විපාක ලැබෙනවා කියලා. අම්මා පුතා සංවාද කළා පුතේ රත්නත්‍රේ වටිනාකම අනන්තයි. ඒබඳු ගුණවත් උත්තරයන් ගැන ඇයි උඹ බොහොම නපුරු වචනයක් කතා කළේ කියලා මේ අම්මාගේ වචනේ පුතා පිළිගත්තා. බුදුරජාන් වහන්සේගේ සමාව අරගෙන හත් දවසක් දානේ දුන්නා. මේ දරුවා හදිසියෙන්ම මැරුණා. මැරුණා උපන්න විසගනකදී කුස මෙතෙන් ඇහුවා මේ උපන්නේ පිරිමි ළමයේද බවලත් ළමයේද කියලා පිරිමි දර එහෙනම් අපිට වැඩක් නැහැ ගිහලා මොන තෝනේ වීසි කරපන් කියලා ඒකේ මව්කුස ඉපදිච්ච ගමන් උපන්නා කියලා නෙවෙයි මව්කුසේ පිරිසදගෙන මාස ගණනක් අර යමින් දිහුණාට පස්සේ ආර කුසල විපාක කහල ගොඩේ දාපන් කියා බබුතල විපාකේ දරුවන් හුරා කහල ගොඩේ ධම්ම අනුසෝනේ ධම්ම නමුත් අර දන් දීපු කුසලේ විපාක වශයෙන් ඉදිරිපත් වෙලා මේ සත්තු ඇවිල්ලා වටේට ඉන්න කම් ඇඟට හොටවත් තවන්නේ නැහැ. සමහර සත්තු බලු කුක්කෙන් ඇවිල්ලා දරු දර්ශනේ ඉපදිලා අර පතුරුලව කනවා. එතකොට සමහර කිතුහි නිකුසු ආදී සත්තු ගැප් මල හොටෙන් අරන් සුද්ධ කරනවා. දෙවියන්ගේ අඟිල්ලේ කිරි එලිලා දෙවියෝ ගිහිල්ලා අඟිල් ලබන අර කඩල කිරි උරා බනවා. ඒ මොන කුසලයෙන්ද අර දන් දීපු කුසලයෙන් ආනර අකුසලයෙන් තමයි අර සොරණේ මුලා වීසි කරේ අර නමුත් අර සමාව අරගෙන දන් දීපු නිසා පාපේ බරපතල කමන්න ඉන්නේ නැත්නම් අපාය උපදිනවා බුදුරජාණන් වහන්සේ දක්වා මේ දරු අනාගතේ ආරක්ෂාව සලස්සන්ද මම ඉදිරිපත් වෙන්න ඕන මේ දරුවා පුණ්‍යවන්තයි බුදු පියාණන් වහන්සේ අයියා මේනේ සොරණට වැඩියා මහා ජනයා දක්වා බුදුරජාණන් වහන්සේ වදිසිය ගණන් දහස් ගණන් එතෙන්ද ගියා බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුවා මේ ආත්මේ මහා ධනවතෙක් වෙලා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් ලබනවා කියලා එය හිච්ච ගන්න එක්තරා ධනවත් කෙනෙක් මගේ පුතා කියලා බාරගත්තා. දැන් මේ දරුව හදා වදාගෙන පුත්‍රස්වණියෙන් හදුවා වැඩුවා. පස්සේ මහා ධන සම්පත්තියක් ලැබිලා දැන් හොඳට පින් දාන කරලා මරණයෙන් පස්සේ තවදසා දෙවිලු උපන්නා. එතකොට අර අකුසලයේ හැටිත් කුසලයේ හැටිත් අර නපුරු වචනේ පිටුනේ ක්‍රෝධය නිසා. ඉතින් අර ක්‍රෝධය කියන එක Taman දෙක්මවා ගන්න බැරි වුන නිසා අර පාපේ සිද්ධ වුණා. දන් දීපු කුසලයෙන් ආන් අර සප ලැබුණා. ඉතින් ඔය අන්දමට අපිට මේ සංසාරයේ බය දැනතයි. මේ කෙලෙස් සහිත හිත භයානක භයං ගිය කරුයි. අපි මේ හිත හදා ගන්න පුරුදු වෙන්න ඕන. බුදුනක රාජ්‍යරුවන්ට මෙන්දක ප්‍රශ්නේ ගැඹුරු ප්‍රශ්නයක් මේ මතුවුණා. මේ ප්‍රශ්නේ බොහොම ගැඹුරුයි. මේක බුදුරජාණන් වහන්සේ උදාගසේන රාතන් වහන්සේ අහන්නේ මම මා හැදෙන්න ඕන ඉස්සර වෙලා. නිකන් ආවට ගියාට ඒ අහංග හොඳ නැහැ. මං තම්පත් වෙලා සමාධියක් ඇති කරගෙන මේ ගැඹුරු ප්‍රශ්න අහන්න ඕනේ. කියලා දැන් අමාත්‍යයන්ට කිව්වා මං අත්දැකක් මේක ගන්නවා කියලා අදිස්ථාන අටක් කළා. මොකද්ද පළවෙනි අදිස්ථානේ මගේ సంతානේ රාගිතක් රූපදීවා රූපදවමි මගේ సంతානේ කෝපහිතක් රූපදීවා කෝපහිතක් රූපදවමි මගේ సంతානේ මෝඩහිතක් රූපදීවා මෝඩහිතක් රූපදවමි මගේ කය වචන දෙකෙන් මම වැරද්දක් නොකරමි මගේ ඇහැට කනට ලැබෙන අරමුණු වලදී මම ආසා කෝප රූපදවමි මම හැම දිනාගේම සපට කැමති වෙමි රාජ්‍ය කටයුතු නොකරමු. මේ අදිස්ත්‍යාන අප කරලා හත් දවසක් මුළුල්ලේම හිත පරිස්සම් කරගත්තා. හත්වෙනි දවස් එනකොට රාජ්‍යුර අමතුම කෙනෙක් වුණා, භික්ෂු කෙනෙක් වාගේ වුණා. බොහොම සාන්ත වුණා, සම්පත් වුණා. එතකොට දැන් ආන් හිත හදා ගන්න පුළුවන්. හිත හදා ගන්නවා කියන කිච්චර පහසු දෙයක් නෙවෙයි. පුරුදු කරන්න ඕන. තරහක් ආපු ගමන් තරහින් ක්‍රියා නොකර මේ මත උපන්නේ තරහක් සදෝතං වාදිත්තං සදෝතං චිත්තං සගානාති මත දැන් උපන්නේ මේක තරහක් කියලා ඒ උපන් තරහ කෝපේ තම අල්දන ගන්න ඕන දැනගෙන දැන් මේක නරක දෙයක් මේක හොඳ නෑ මේක පාපයක් මේක වරදක් මේ තරයි හොඳක් සිද්ධ වෙන්නේ නෑ නරකක් සිද්ධ වෙන්නේ කියලා කෝපේ ආදීනව හිත හිතලා මම මේ තරහ ගන්නෙ නෑ මේ තරහේ මෙයා මෙනම් වැරද්දක් වෙලා කියලා කෙනෙකුගේ වරදකට මම වරදකාරයෙක් වෙන්න හොඳ නෑ කියලා තමන් හිත අර මේ පොතේ විවා ගන්න ඕනේ ඔය අංග මත අපට උපදින උපදින අකුසල ධර්ම අපි ඒවා දුරු කිරීම තමයි සංගමණය කියලා හිත හදා ගැනීම කියන්නේ ඉතින් එහෙම වෙද්දන් අර එදා මේ චිතවාස රජුගන්ගේ පුතා වාහන යනකොට බොහෝ දෙනා ගරු කරනවා. මේ සුනේත්‍රණ පසේ බුදුරජාණන් වහන්සේ සතර දියම් තම දුර බලා බුම් බලාගෙන සංසුන් වදිනවා. මේ රාජකුමාරයාට තරහාව මං වගේ කෙනෙකුට දහස් ගණන් දෙන ගරු කරද්දි මේ මහානා මට ගරු කළේ නෑ කියලා වාහනෙන් දාලා උන්වහන්සේගේ පාත්‍රය අතට අරගෙන පොළවේ ගෑවුවා. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේ අනේ මේ අතරණේ අපරාධේ පවුපුරවා ගත්තා නේද කියලා අරුණාවෙන් බැලුවා. මොකද මං දිහා බලන්නේ සම්මාසේ මත මොනවා කරන්නද මං සිතවාස රජුගේ පුතා බව දන්නේ නැද්ද කියලා මානසහගත වචන ප්‍රකාශ කළා. නමුත් මරිලා අවීචි මහණෙරේ උපන්න අසුහාර දහසක් අවුරුදු උඩු බැලියෙන් අතට අසුහාර දහසක් අවුරුදු යටි කුරු අසුහාර දහසක් අවුරුදු හිටගෙන 84000ක් අවුරුදු උඩුලකට 84000ක් අවුරුදු වංගලයට 84000ක් අවුරුදු දකුණලයට ඔය අඳන් මහා කාඩයක් දුක් විඳලා ඊළඟට මේ ප්‍රේතෙක් වෙලා දුක් විඳා ඊළඟට මේ කුණ්ඩිනුවර පව් කරන පවුලට උපන්නා නමුත් මේ දරුවා පවුලට අකමැති ගෙදරට පන්නා ගත්තා ඉතින් මේ කුමාරයා මම පව් කරන්නේ මොකද මේ පව් නොකරන්න හේතුව ජාත් මරණ ඥානයෙන් දැක්කා මම මේ විදිහේ මාළයෙන් මං අතින් මට තරහක් ආවා. මාළය නිසා ක්‍රෝධේ උපන්නා. ඒ ක්‍රෝධයෙන් මම පසේ බුදුරජාන් වහන්සේගේ උත්තර භාවයේ නොපෙනී මං පාත්‍රයේ පොළවේ ගහලා අද මං මේ විදියට මං අවේචුමා නිරේ දුක් විඳලා ප්‍රේතාත්මේ දුක් විඳලා මං මෙතන උපන්නේ කියලා දැක්කා. අයනම් මං පව් කරන්නේ කර්ම විපාකයේ දැක්ක නිසා පව් වලට බය වුණා. ඉතින් මෞපියෝ නෑ දෙලවා ගත්තා මේ පවුල කර එහෙම අපේ පවුල ජීවත් වෙන්න බෑ කියලා. එදන් මේ තරුණයා සාම කන්දට නැග්ගා ආනන්ද හඳුගන් වහන්සේ කන්ද දුන්නා. දීලා මේ දරුවා පොයද ස්වාමීනි මං කුන්දි නුවර මම අපේ ඇයි මේ ආවේ මෞපියෝ පන්න ගත්තයි පවු කරන්නේ කියලා. ඇයි ඔබ පවු නොකරන කාරණේ ඉතින් දාස් මරණ ඥානෙන් ස්වාමීනි මං කළ පාපයෙන් මම ලැබු විපාක දැක්කා. එහෙනම් මහාන වෙන්න හොඳයි නේද? හොඳයි කිව්වා. ඉතින් උන්වහන්සේ මහාන කළා. බුදුරජාණන් වහන්සේ ළඟට කඳවාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ නම තනුකම්පා කරන්දානන්ද. මොකද ඒ වදාලේ උන්වහන්සේට ලැබීම අඩුයි. දම්පන් ලැබීම අඩුයි. ඒකට උපායක් කරන්න තියෙන එකයි. දැන් නියම කළා ස්වාමීන් වහන්සේලාට වත් පිළිවෙත් කරන්නේ ඉතින් සංකේලා තියෙනවා දැහැටි ගුරු පිළිගන්න අමදිනවා මේවා දැකපු දායක ගණේ පොඩි ආඳුරු බොහොම හොඳයි වල් පිළිවෙත් කරනවා කියලා දන් දෙන්න පටන් ගත්තා සූත්‍රය කර පූජා කළා දැන් භාවනා වඩා අරියන් මාර්ග ඵලක් ඥානෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගත්තා ආ හිත හික්මවා ගැනීමෙන් අකුසල් වලින් වෙන්වීමෙන් පාප ධර්මයන් නවත්වා ගැනීමෙන් ලැබිච්ච විපාක ඉතින් ඔය අන්දමට මේ හිත කියන එක හදාගන්න පුළුවන් එකක්. ඉතින් අපි බුදු පියාණන් වහන්සේගේ අපට බුදු වචන දැන් ලැබුණා. මේ ජීවිතය අපි දැන් හදාගත්තාම නිවන් දකින්න තුරුත් අපට බොහොම හිත පිරිසුව පිරිස පවතිනවා. ඉතින් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ මේ ධාතා දේශනාව වදාලේ භාගිනීය සංඝරක්කිත තෙරුන් අරබයා මේ භාගිනීය සංඝරක්කිත තෙරුන්ගේ මේ ගුරුවරයා මාමා වෙනවා. නෞදික පුතයි මේ භාගිනේ සංගරක්කිට කියන්නේ. ඉතින් මේ දරුවා මහාන කරලා උපසම්පදා කරලා වස්වකණ්ඩ ගියා වෙන තැනක. ඒ දායකරු සුදු රෙදි පූජා කළා වස්ත්‍ර දෙකක්. කල්පනා කළා මගේ ගුරුවරයා එකක් මන් දෙන්න ඕනේ. කියලා ගුරුවරයා ළඟට ගිහිල්ලා පාමුල තියලා ඔබ වහන්සේ මේක පාවිච්චි කරන්න ඕනෑ කිව්වා. දරුව මට ඕනේ නෑ කිව්වා. හිත නරක් වුණා. අයසරක් කිව්වා උදාරුව මට එපා තමසේ ගන්නවා තුන් වාරයක් කිව්වා අපේ ආන්දුරුව මේක දන්නේ නැත්නම් මට මහානකම ඉඳලා වැඩක් නැහැ. හිත නරක් කරගත්ත. ওই වෙලාවේ අවන්වත් අරගෙන පල්ලත්තෙන් ගුරුවරයාට පරම් පළමු මුඛ්‍ය වේලාව. දැන් ඉතින් මං සිල්වරින්න ඕනේ. මං සිල්වරලා ජීවත් වෙන්න කොහොමද? එළුදෙනක් ගන්න ඕනේ. ඇති ඇති වුණු හිතනලා මම සල්ලි හම්බ කරලා ඊට පස්සේ මම ගෙයක් දොරක් හදාගෙන විවාහ වෙනවා. විවාහ වෙලා දරුවෙක් අම්බම්බු වෙනවා. ඊට පස්සේ මං ගමන් කරත්තේකුත් අරගෙන මේ ළමයා අරගෙන මං කරත්තේ වාඩි අපේ හාමුදුරුවෝ බලන් දෙන්නේ. දැන් මේ දුරට හිතනවා මේ පොඩි ස්වාමීන් වහන්සේ. දැන් මං එතකොට අර භාර්යාව කියා පුතා මගේ අතට දෙන්න වදා ගන්න කරක් දෙලවන ගමන් ළමයා උපියාගෙන ඉල්ලන්න එපා වටෙන්න පුළුවන් කියලා කිව්වා නෑ නෑ මට පුළුවන් භාර්යාව එහෙම එපා මගේ අතර දෙන්න කියලා කිව්වා දැන් භාර්යාව ළමයා අරගත් තනිදි කරා වැටු ළමයා ඉන්නම ගතුණා වැඩිලා දැන් කරක්ත රෝදෙට අහු වුණා කියලා දැන් තරහ ඉල්ලා මේ භාර්යාවට චීතෙන්න තලන්න ඕනේ කියලා අර පල්ලත්තෙන් ස්වාමීන් වහන්සේ දුවට ගහුවා ඒ ගැහැව්වේ ධනගම නෙමෙයි අර භාර්යාව ගැන දැන් හිතේ එතන්දී රාතන් වහන්සේ දිවැසින් බැලුවේ ඇයි මේ නම් මෙහි මතකලේ ඔක්කොම මේ චිත්ත පරම්පරාව දැක්කා පන්සේගේ භාර්යාව කළ වර්ධක මතක හැවියයි කියලා කිව්වා කියලාකටම ස්වාමීන් වහන්සේ ලැජ්ජා හිතිලා බුලන්න පටන් ගත්තා. ගෙදර යන අදහසින් අනිත් ස්වාමීන් වහන්සේ අල්ලගත්තා. අල්ලාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට අල්ලාගෙන ගියා මොකද මහණෙනි ස්වාමීන් වහන්සේ නමක් හම්බුණා හම්බුණා කිය මොකද ඒ කාලේ සංගම්මේ මොහොතේ මහා පිරිකම් රාජිනී මහතායි ළඟ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා උදෙසා කරන පින්කමට සහභාගී වෙනස දැන් අපිරිකර මහරහතියක් පූජා කළා අනුමේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා උදෙසා පිරිකර සහිතව දන්තම් පිරිනමුවා අනතුරුව ස්වාමීන් වහන්සේටද පිළිකර සහිතව පින්දපාත වශයෙන් දන් පිරිනැමුවා බලපද කීපයකටද කන් දුන්නා මේ සෑම ආකාරයකින්ම සිද්ධ කරගත් කුසල ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් සියලු බුදු පතේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත සීලාදී ගුණානුභාවයෙන් මේ සෑ මත සමදරයක් වේවා හැම යහපතක් සැපතක්ම සැලසේවා යහපත් දිනුවක්ම වේවා පරලෝ වශයෙන් සුගති සම්පත්තියක් මුලං සම්පත්තියක් සත්පත් වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. සලගුණ සලකී වශයෙන් තම තමන් නම් මේ පරිලෝකීය දෙමව්පිය ගුරුවර ඥාති මිත්‍ර උපකාරකාදී කෙනෙක් මුංගනීමට බලාපොරොත්තු සිටිත් නම් ඒ සෑම දිනාද මේකින් අනුමෝදන්ව සුවපත් විත්වා කියා හිතාගෙන තින්දෙන්ද ඉඳන් හෝ ඥාති නං හෝ කැමති දෙවියන්ටද මේ පින බෙදා දෙන්න ආකාසත්තා චුම්මත්තා Thank you. සියලු බුදු පසේ බුදු සංගරබ්බයතෝ මම නමස්කාර කරමි මාහිමිපාණන් වහන්සේ විසිනි. සුඛීරෝතු සාදු සාදු අනුමෝදාන අනුමෝදිතෝ සත්ත භගවතු වරහතෝ බුදු බව ලබා ගැනීමට ප්‍රධාන කරුණු අතුරෙන් ප්‍රධානම හේතුව මහා කරුණාවයි. කරුණාව කියන එක සාමාන්‍යයෙන් කොයි විටකත් චරිතසිකයක් වශයෙන් පවතිනවා. නමුත් ඒ කරුණාව ක්‍රියා කරන ආකාරයේ වශයෙන් සැලකනකොට බොහොම ටිකයි. හිතවතා තමන්ගේ හිතවතා දුකින් ගලවා ගන්න බොහොම කැමැති හිතවත් නෑ යා තමන්ගේ හිතවත් නෑ යා දුකින් ගලවා ගන්න බොහොම කැමැති මෞඛ්‍යෝ දරුවන් දුකින් ගලවා ගන්න කැමති දරුවන් මෞඛ්‍යයන් දුකින් ගලවා ගන්න කැමති සහෝදරයා සහෝදරී දුකින් ගලවා ගන්න කැමති සහෝදරී තමන්ගේ සහෝදරයන් දුකින් ගලවා ගන්න කැමති නමුත් ඔවුන්ගේ කරුණාව ඒ තරම් දුරට යන කරුණාවක් නෙවේ සීමා සහිතයි උද්ගලයන් වශයෙන් හතර පහ දෙනෙක් දහ දෙනෙක් පනස් දෙනෙක් හැට දෙනෙක් ආදී වශයෙන් සීමා සහිත ගණනකටයි කරුණාව ලෝතුරා බුදු බව පතන බෝසතාණන් වහන්සේගේ කරුණාව එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි ඈත නොපෙනෙන සත්‍යයගේ පතන් අතිවිශාල සත්‍යයතෙක් අසංඛ්‍ය ගණන් සත්‍යයන් කෙරෙහි උන්වහන්සේ දුකින් ගලවන අදහස බැරි අතිවිශාල බැරි ඒකට මහා කියන වචනේ යෙදিলা තියෙනවා උන්වහන්සේගේ කරුණාවේ සීමාවක් නැහැ සත්‍යයන් අරමුණු අනන්තයි අනන්ත සත්‍යයන් දුකින් ගලවා ගන්න අදහස දැයි මහා කරුණාවයි ඒ වගේම දුකින් ගලවා ගන්න යොදන ක්‍රියා මාර්ගයක් ඊට ගැඹුරු විචාර පනල් එක ඒකත් මහා කරුණා කියනවා සාමාන්‍යයෙන් මෞපියෝ දරුවන් ආදරේ දරුවන්ට වෙදකම් කළාම වෛද්‍යවරයා නියම කරනා මව්පියන්ගේත් අතර මේ දරුවන් දෙන්නට බද්ධ කරන්න ඕනේ දෙන්න කිව්වට අත්තර ගලවලා දෙන්න කැමති වෙන්නේ නැහැ. උදේ මාස දින්නේ මේ දරුවන්ගේ බද්ධ කරන්න ජීවත් කරන්න නම් උදේ මාස දින්නේ දෙන්න කිව්වට එහෙම දෙන්න කැමති වෙන්නේ නැහැ. ආන් කරුණාව සීමා සහිතයි කරුණා ඉවර වුණා. නමුත් බුදු බව පතන භූතතානන් වහන්සේගේ කරුණාවෙම නෙමෙයි අස්දන් දෙන්න ආපු තැනදී ඇහත් දෙකක් දන් දීලා ලෞතුරා බුදු බව ලබන්නද ලෞතුරා බුදු බව නොලබා තුමිති අසංඛ්‍යා සත්‍යයන් ප්‍රදාන අනන්ත සත්‍යයන් දුකින් ගලවන්නද ලෞතුරා බුදු බව ලබා දීමට කොයිතරම් දන් දෙන්න ඕනද එක ලෝක ධාතුවක සීමා වී පෙළහත් පෙරදී තාරකාවලට වඩා දන් දෙන්න ඕන. තාම් බුදු බව ලැබීම තේ තරමට දන් දෙන්න ඕන. මේ දෙලක් සතලිස්දාන්නේ දෙලක් සතලිස්දාසක් ධනකට මහමොල් පොළොවේ පතට වඩා මස් දන් දෙන්න ඕන. සතර මහා සාගරයේ දිය කඳට වඩා ලේ දන් දෙන්න ඕන කියා සඳහන් වෙන්නේ අදට ලොකු විතාල වස්තු වශයෙන් පවතින හින්දා නමුත් මේ මහ පොළොවේ පස්වාගේ නෙවෙයි ඊට වඩා බොහෝ මහ පොළොවල් වල පස්වලට වඩා උන්වහන්සේ මත්දන් දෙන්න ඕනේ බුදු බව ලබා ගන්න. ඒක මත් නිසාද කරුණාව නිසා මේ සත්‍යයන් දුකින් ගලවා ගන්න. යම්තා අගුණ නැත්තම් අගුණ දුරු වෙනකම් ගුණ පුරන්න ඕනේ. යමක යමක ලෝභ සංඛ්‍යාත අගුණේ තියෙනවා නම් ඒ අඳුරේ දුර වෙනකන් ඒ ලෝභයේ දුර වෙනකන් ඒ දේ දන් දෙන්න ඕන. දේශේ දුර වෙනකන් මේ සාන්ති මෛත්‍රිය ආදී ගුණ පුරන්න ඕන. ඉතින් ඒක ටික කරක් එහෙම පුරලා බෑ. ඒ ඔය අන්දමට ලෝතුරා බුදු බව පතන බෝසතාණන් වහන්සේ නම මේ ලෝකේ යම්තා හොඳයි කියා ගුණ නැත්නම් එක ගුණයක් අනන්තවාර ගණන් පුරුදු කරන්න ඕනේ. සීයක් වාර දෙසීයක් වාර කෝටියක් ප්‍රකෝටියක් වාර නොව අසංඛ්‍ය වාර ගණන් පුරුදු කරන්න ඕන ඒ නිසා උන්වහන්සේගේ ගුණ සඳහන් නම් අසංඛ්‍ය ගණන් උන්වහන්සේට නම් පාවිච්චි කරනවා එක එක ගුණය සඳහා මේ අන්දම තෙබඳු ලෞතුරා බුදුබව ලබා ගැනීම සඳහා තමන් වහන්සේ ජීවිතේ ධර්මයෙන් දාපු තැනදී ජීවිතේ ධර්ම දෙන මුංජ පර්වතේ තාපල දෛත්‍යයෙන් පැවිදි වෙලා වැඩ ඉන්න කාලේ ගෝල පිරිසක් ගියා පළතුරු සොයන්ද ඉතින් ගෝසතාණන් වහන්සේගේ ප්‍රධාන ගෝලයා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට කිව්වා දරු අපිට යන් කියලා යන්නේ යනකොට කඳු බෑරුනේ ව්‍යාග්‍ර දෙන පැටව් සංග ධර්මත බදින්නේ අඳුර තලතලා ඉන්නවා. දැන් අර ගෝලයන් අඳගාලා දීවා දරුවෙනි. දැන් මේ ව්‍යාග්‍ර දෙන බදකින් ඉන්නේ ඒ සතුන් අඳලා කාලා ධාමා කුමස්සයි දැකගත්තු කැබලි තියෙනවා නම් එකතු කරලා ගේන්න කිව්වා. දැන් ගෝල පිරිස ගියා බෝසතාණන් වහන්සේගේ ලය දැන් කම්පා වෙනවා. කරුණාවෙන් කම්පා වෙනවා. දැන් ජීවිත ගණනක් ගලවන්න මට වෙලාව ලැබුණා. ලෞතර බුදුබවට මට පරමාර්ථ දාන පරමාර්ථ පාරමිතාව පුරා ගන්න දැන් මොහොත ලැබුණා කියලා දැන් හිතේ බලේ වැඩ කරනවා ඉන්න බෑ Taman වහන්සේ. මට මේ තින් බලයෙන් ලෞතර බුදුබව ලබාගෙන සූවිසි අසංඛ්‍යයක් සත්‍යයන් ප්‍රදාන අනන්ත සත්‍යයන් සංසාරයෙන් ගලවන්න ලැබේවා කියලා අර ව්‍යාප්ත දින ළඟට පැන්නා. ජීවිතේ දන් දුන්නා මහ පොළොව කම්පා වුණා ඒ මොහොතේ ඉතින් ඔය අන්දමට ජීවිතේ දන් දෙන්නා පුතනදී දන් දෙන්න ඕන ඇයි ඒ දන් දුන්නේ අනන්ත සත්‍යයන් සංසාරයෙන් ගලවා ගන්න ඒ පමණක් නොව තමන් වහන්සේ බුදුබව පතන බෝසතාණන් වහන්සේ නම පාරමිතා පුරන්න බොහෝ උත්සාහ ගන්න ඕන මහා ලෝමහත් ජාතකයේදී අපමා බෝසතාණන් වහන්සේ කල්පනා කළා මගේ අනිත් පාරමිතා නවය නම් හුඟක් දියුණු වෙලා තියෙන බව මට දැනෙනවා නමුත් මේ පාරමිතා නමයි උත අපහසු පාරමිතා උපේක්ෂා පාරමිතාවයි උපේක්ෂා පාරමිතාව කියන්නේ කුලිකක් එකයි කියලා සැලකන්න පුළුවන් ශක්තියක් හොඳක් ලැබුණත් එකයි නරකක් ලැබුණත් එකයි. නින්දාවක් ලැබුණත් එකයි ප්‍රශංසාවක් ලැබුණත් එකයි. හිතවත් පිළිස ලැබුණත් එකයි හිතවත් පිළිස වෙනස් වුණත් එකයි. ඔය හැම එකක් එකක් හැටියට වෙනසක් නැතුව තමව හිතන්න පුළුවන් ශක්තියට උපේක්ෂාව කියලා කියන්නේ ඒකත් හිතන්න පුළුවන් බව. මේක දැන් මගේ කොයිතරම් දියුණුද කියලා බලන්න ඕනේ. ඒක ජීව නැතුව ලෝතුරා බුදු බව ලබන්න බෑ. ලෝතුරා බුදු බව නොලබා අසරණ සත්‍යයන් දුකින් ගලවන්න බෑ. එකසිය සතිසක් විරා දුකේ අනන්ත සත්‍යයන් දුක් විඳිනවා. പ്രേතාපාය අනන්ත සත්‍යයන් දුක් විඳිනවා. ඉන්ද්‍රාණාපාය අනන්ත සත්‍යයන් දුක් විඳිනවා. මේ තුන් භාවයේ සත්‍යය බොහොම දුක් විඳිනවා. මේ ජාති ජරා මරණ දුකෙන් සත්‍යයන් තේනවා. ඒ සත්‍යයන් දුකින් ගලවන්න උපේක්ෂා භාරණීතාව නොපුරාද. කොයිතරම් දුරට මගේ උපේක්ෂා භාරණීතාව පිළිලද කියලා බලන්ද දැන් Taman වහන්සේ පිටක් පහල වුණා. නෑදෑයෝ කිව්වා දැන් මෞතියන් මැරුණා දැන් ඔබතුමා විවාහ වෙලා මේ භූතලේ බලාගෙන ඉන්න කියලා. මේ වචනේ උන්වහන්සේට තුන්තිලම වැලි වැලි වැලිපත් කියනවා වාගේ වැලිවලට බත් කියලා වැන්දන කියලා කතා කරනවා වාගේ ඒ ජීවිතේ ගත කරන්න කිව් වචනේ මොකද කාරණේ උන්වහන්සේ දන්නා මේ අනිත්‍ය ස්වභාවය කියලා මේ ශරීර තුරුව කතර ගොඩක් බව දන්නා මේවා අතහැර දාලා යන්න වෙන බව දන්නා ඒ නිසා තමන් වහන්සේට ගැන අල්මක් ආසාවක් නැහැ නමුත් දැන් උන්වහන්සේ කල්පනා කරනවා මම මහාන වෙන්න ඕන. මහාන මහාන වෙලත් බෑ. මොකද මං අඳුරන බොහොම දෙනා මං ළඟට එන්න ආවොත් ලාභ කීර්ති ප්‍රශංසා වැඩි වෙනවා. මට ඒ වයින් අවශ්‍ය නැහැ. ඒ නිසා මං හිත මහාන කරන්න ඕන. හිතෙන් ගුණධම් පුරන්න ඕන. මම හිත මහාන කරනවා කියා තමන් වහන්සේගේ ලක්ෂ ගණන් මහා ධනයේ කලතු ගොරපිටින් කැමති කෙනෙක් ගණිත්වා කියා අදරණ ශක්තයන් දුකින් ගලවා ගන්න දාන පාරමිතා පිරිමරේ සමන් වහන්සේ අරගේ අතහැර දාලා ඇදිවට පිටින් පිටත් වෙලා ගියා. මේ යන්නේ Tamanට කරදර ලැබෙන්නේ කොයි ගමකද? ඒ ගමේ වැඩිපුර ඉඳයි මේ යන්නේ. කරදර ලැබෙන ගමේදී තමයි Taman උපේක්ෂා පාරමිතා පුරන්න පුළුවන්. එහෙම යනකොට එක්තරා ගමක ළමයි පටන් බොහොම නපුරු ලෞද්‍රයි. ඒ ගමේ පාරේ යන ඇත්තන් රටකී යාකොල තිහිල්ලෙන් දාලා කැටෙන් අදිනවා ඇඟට අලු ගහලා දානවා ගලි වලින් ගහනවා මුල් වලින් ගහනවා කෙල ගහනවා නොඑක ආකාරයෙන් අතරණයන්ට කරදර කරනවා දැන් අප මහ බෝසතාණන් වහන්සේ මතම හොඳ ගම හම්බුණා කියලා බොහොම සන්තෝෂ වුණා දැන් උන්වහන්සේට කරදර කරනකොට බැලුවා ඔර කොහොමද මගේ හිත කියලා කිසි අමුත්තක් නැහැ නිකන් ගලකට මල් දැම්මත් එකයි මේ අතුති අපිරිසිදු දෙයක් දැම්මත් ගලේ වෙනසක් නැහැ දැන් මහ පොළොවට සුවල දැම්මත් එකයි කසල දැම්මත් මහ පොළොව වෙනසක් නැහැ ඒක පිළිගන්නා වෙනසක් නැහැ වාගේ Taman වහන්සේගේ හිත තේනවා දැන් කිසිම කෝපයක් එන්නේ නැහැ අර තරම් නපුරු දෙයක් කළා Taman වහන්සේගේ අදසුටක් නැහැ. වැඩි කියෝ කියනවා දරුගේ ඔය අතරණයා උඹලා සංගල කරන්න එපා බලාපන්න යන ඇති. අහිංසක තාලෙන් Tamanගේ පාදි යනවා නේද කියලා අර තරදර වලක්වන්න හදනැත්තක නමත යල් මොකුත් නෑ බලන්නේත් නෑ ඒකත් එකයි කරදරත් එකයි දැන් Taman වහන්සේ සොරණට ගිහිල්ලා සොරන් මේ මිනි ඇට ටිකක් අරගෙන ඔළුවට තියලා හිඳාගත්තා දැන් අර බොහොම ළමයි ඇවිල්ලා උන්වහන්සේගේ කලේ කෝටු දානවා නාරේ කෝටු දානවා ඇඟට වැලී සිකරනවා ගල් වලින් දාන ඇඟට කෙල දානවා ওই අතර සමහරු කෑම ගෙනත් දෙනවා නමුත් කිසි වෙනසක් නැහැ ඔය අන්දමට Taman වහන්සේ බැලුවා දැන් හොඳයි මේ පුත උඹේ උත්තේජාවානිතා කිසි වෙනසක් නැහැ මේක නිකන් ධර්මීයක් වාගේ තියෙන අනාත්ම ලක්ෂණ භාවනාව සංසාරේ බුද්ධ ශාසන වලදී ලෝතුරා බුදුබව පතන බෝසතාණන් වහන්සේලා සංකාරුක්ඛා ඥානේ දක්වා විදර්ශනා ඥාන දිනු කරලා තිබෙන නිසා මේ ශරීර කුඩුනිකන් ධර්මිතියක් වාගේ තලපල මිතියක් වාගේ නිකම් පස්වඩක් වාගේ නිකංග තරමට හිත දිනුනේ ඒ නිසා මේකට කෙල දරුවක් තමක් නැහැ මේ වැලි වලින් තරුවක් තමක් නැහැ, කෝටු වලින් යන්නක් තමක් නැහැ, කිසි වෙනසක් නැහැ. Taman වහන්සේ දරුවා දැන් හිතේ බොහොම හොඳයි, හිතේ වෙනසක් නැහැ. කෑම ගෙනත් දෙන්නම් ගැන වෙනසකුත් නැහැ. ඔය අංගමන Taman වහන්සේ උපේක්ෂා පාරමිතා පිරුවේ මේ අසන්නත්යන් දුකින් ගලවන්න උන්වහන්සේට තපදීන්න තිබුණා එහෙම ඉඳලා පාරමිතා පුරන්න බෑ දැන් Taman වහන්සේ ළඟන කරදර වලදී කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොකිරීමෙන් සීලපාරමිතාගේ වුණා. තමන් වහන්සේගේ ලෞකික සප අතහැර දැමීමෙන් නික්කම්ම පාරමිතාව පිරුණා. ඒ වගේම පාරමිතා පුරා ගන්න ඕනෑ කරන කාරණා උපකාරක ධර්ම නම් මේවා උපකාරක නොවන ධර්ම නම් මේවා කියා දෙක වෙන් කරලා බෙදාගෙන පාරමිතා පිරීමට බාධකයන් අකුසලයක් උපන්නා නම් වහා ප්‍රඥාවෙන් අකුසලයේ දුරු කරලා පාරමිතා පුරා ගන්න අවශ්‍ය කුසල් හිත උපදවා ගන්න ප්‍රඥා පාරමිතා වහන්සේ දිනු කළා තමන් වහන්සේගේ සංතානයේ ආසා කෝපාදියන් කිපාපයක් දෙනාන ඒක දුරු කරන්න බලවත් උත්සාහය ඇති කරගත්තා දීවි පාරමිතා පිරුවා අනුන්ගේ ලැබෙන කරදර පීඩා සාපි පාසාදී තන හඳකුණේ පුතුවක් නෑ පොරවා ගන්න දෙයක් නෑ ලැබෙන සීතල උණුසුම මේ ආමේ සාතිපාතාදී දුක් විවදමි ශාන්තිපාරමිතාව පිළිවා තමන් වහන්සේ කල්පනා කළාම සත්‍ය පාරමිතා පුරුමිතියා දැක්කාන ඒ සත්‍ය පිහිටීමෙන් තමන් වහන්සේගේ සත්‍ය පාරමිතාව පිරුණා ඒ මේ පාරමිතා මම පුරන්න ඕනේ කියලා අදිෂ්ඨාන කළාන ඒ පාරමිතා උද සිටීමෙන් අදිෂ්ඨාන පාරමිතා පිරුණා තම දිනාතම සපතක් වේවා කියා දපදෙන හිත උපදවා ගැනීමෙන් මෛත්‍රී පාරමිතා පිරුණා මේ අන්දමර තමන් වහන්සේගේ ඒ ආත්මේ දහ පාරමිතා පිරුණා ප්‍රධාන කාර්ය උපේක්ෂා පාරමිතාවයි මේ බුදු බව ලබා දෙන කාරණා අනන්ත සත්‍යයන් ගැන කරුණාව නිසායි ඒ වාගේ දුක් විඳේ එදා අපමහ බෝසතාණන් වහන්සේ ජේතුත්තර නගරේ සංජේනම් මහරජුගේ කුසතිනම් දිබ්බිතව කුසාප බෝසතාණන් වහන්සේ උපන්නා දසම සැරයෙන් තමන් වහන්සේ බිහිවෙන මොහොතයක් අරගෙන බිහිුනේ අම්මේ දන් දෙන්න දෙයක් නැද්ද කියලා අසුවා ධර්ම කියනවා කියලා රංකාදි කොට්ටනියක් අතේ ඉස්පස්ස කරමින් අල්ලාගෙන හිටියා. දැන් අප මහ බෝසතාණන් වහන්සේගේ ලදරු වයස පැමිණුණා. දැන් මව්පියව ආදරෙන් ලක්ෂයක් වටිනා රම් පළදනාවක් හදලා කරේ දැම්මා. කිරින් කිරිමා වරුන්ට ගලවලා ධාරේදී මතෙන් දන් දෙනවා මේ පොන්ති දරුවා. නැවතත් ලක්ෂයක් වටිනා පළදනාවක් පැලඳලා ඒකත් ටික දවසකින් දන් දෙනවා. නව වාරයක් මේ ආකාරයෙන් තමන්ගේ කලේ පළඳින ඒ පළඳන දන් දෙනවා. දැන් අම් වයස හතේදී තමන් වහන්සේ අද උද බද්ද පරියන්කේ වැඩ ඉඳගෙන කල්පනා කරනවා මේ මගේ ඇස් යම් කෙනෙක් ඉල්ලුවා නම් මම ඇස් උපුටා දන් දෙනවා. යමෙක් හිත ඉල්ලුවා නම් මං හිස්කපා දන් දෙනවා යමෙක් හදමත් හිත ඉල්ලුවා නම් මං හදමත් හිත දෙනුම් අලයා කුඩු ගන්නවා වාගේ උදුරා දන් දෙනවා යමෙක් මස් ඉල්ලුවේ නම් මස් මං මස් දන් දෙනවා යමෙක් ලේ ඉල්ලුවේ නම් මං ලේ දන් දෙනවා කියලා තමන් වහන්සේ කල්පනා කරනකොට දාන චේතනා කුසල බලයෙන් මේ මහපොළොව ගර්ජනා කරමින් කම්පා වෙන්න පටන් ගත්තා. සබ්බේ අක්කොල සම්ඳුනා මහා ධර්මයා සාදු සාදෙන්න පටන් ගත්තා. මේ ආකාරයෙන් උන්වහන්සේ සංසාරයේ දාන පාරමිතා පුරුෂකම නිසා මේ ආකාරයෙන් බාහිර දන් දීම සුදු දෙයක් උන්වහන්සේට මේ ජීවිතයේ සම්බන්ධයම් අවයව ශරීර අවයවයක් දන් දීම ජීවිතයේ දන් දීම තමයි ප්‍රධාන දානේ වශයෙන් සැලකන්නේ දැන් සුරස්වෙනි වියේ විවාහ කරලා මේ ඒ කුමාරයා රාජ්‍යයට පැවරෙව්වා ඒ වෙලාවේ මංගල හස්ති රාජයා දන් දුන්නා කියලා නුරවාදී තිබුණා දැන් සංජය මහ රජුරවන්ද කඳ මහ රජුරවන්ද නුවර වාසී සිටලාති ඔබගේ පුතා වත්ගිරියට යවන්ද දැන් අමාත්‍යෙක් යවලා මේ කාරණේ පුතාට කියන්න නියම කළා ඒ වෙලාවේ ගිහිල්ලා මේ අමාත්‍ය අඳ අඳ අරිමා කාරණේ කියන්න පුතා අඳන්නේ පාසියාපම් බය නැතුව ස්වාමීන් වහන්සේ මංගල අත්තිරාජයා දන් දී පුනිතා මහ ජනයා සිටලා වෙන දෙයක් දන් දෙන්න බැරුවද මේ තරම් මේ තරම් වටිනා දෙයක් දන් දුන්නේ කියලා කිපිලා ඔබ වහන්සේට වංශගීරියට යවන්ද මහජනයා ඔබ වහන්සේගේ තියානන්දයට නියම කළා ඒ පණිවිඩය කියන්දයි මං ආවේ පුත අමාත්‍ය මම බාහිර දෙයක් දන් දෙන එක පුදුමයක් නෙවෙයි මේ මේ තම බය ජනක සංසාරේ දුකින් ජන වෙන්න හිත අපහසුයි සංසාරයේ පරිසරණ தත්ත්වයට ධර්මයෙන් ලැබෙන විපාකයේ හිත වෙන සැපයක් ලෝකයට නැහැ. ඒ නිසා දරුවෝ මම බාහිර දෙයක් දන් දෙන එක බුදුමයක් නෙවෙයි. මගේ අසිල්වා නම් මම ඇත් දන් දෙනවා. ජීවිතේල්වා නම් ජීවිතේ දන් දෙන ඕක දුරු දෙයක් වරදක් නෑ පුතේ. පියාට කියන්න මම බොහොම සතුටු වුණා නමුත් මම සත්‍ය සත්‍යක මහා දානයක් දෙන්න ඕනේ බව පමණ පියාට දන්වන්නේ. සත්ව සතක කියන්නේ එක වර්ගයේ 700 700 දැවීම දන් දීමයි. මේ අත්යන් 700යි, දාතයන් 700යි, දාදීන් 700යි, සක කුමරියන් 700යි. ඔය අනුදම එක එක වර්ගයෙන් 700 700 දැවීම දන් දෙන්න. මේ දානේ මට දීලයි මම වර්ග ජීවිත යන්නේ මේ පරිවිදේ කියාපම් පුතේ. දැන් ඒ ආකාරයෙන් අනිත් දවසේ මේ දානේ සූදානම් කළා. අපි මේ ඔය අතර අපමහා බෝසතාණන් වහන්සේ මද්රි දේවියගේ කාමරයට ගිහිල්ලා වාඩි වෙලා කියනවා උඹ මගේ ධානයක් උඹට තියෙනවා පියාසන්තක ධානයක් තියෙනවා මේ දෙකම අරගෙන උඹ හිතාරණයක් කරපන් මද්රි දේවිය කියනවා මේක දෙයෙන් වචනයක් කියවෙන මොකද අද මෙහෙම කියන්න හේතුව අනුත්තකට කීවානේ කුණ නිදානයක් කරන්න ඕන. පළවෙනියට ගිනියන්න කිංචම්පත් කිරීමක් කරන්න කියන එකයි මේ ලෝකය ඉදිච්ච අමගියේ වටේට දිනුදෝත බැඳ බැඳගෙන දිනුන දිනුනම කන්නේත් නැ වෙන කෙනෙකුට කන්නවත් නැතුවා වාගේ මේ ලෝකය තමන් කන්නේත් නැ දන් දෙන්නේත් නැමයි ලෝකේ ස්වභාවය. නනිදානා පරං අත්ති පතිච්ඡා හොන්ති පානිනං දානේ ලැබෙන පිහිට රන් පිහිට හිතක් ලෝකයාට නෑ ඒකයි මම ඔබට කිව්වේ ඇයි එහෙම කියන්න හේතුව මම වර්ගගිරියට යන්න වෙලා තියෙනවා ස්වාමීන් ඔබ වහන්සේ යන තැනට මාත් යන ඔබ වහන්සේ සමග මගේ මරණය වෙනසක් නෑ මේ ගැටුණ අනුකුසුත් දේවි අනාථ පටන් ගත්තා දැන් අපේ රාජ්‍ය පුතා යෑමෙන් නැත්තම් නැති මේ වදේ වගේ ආරක්ෂා රහිත වෙන ආරක්ෂාවක් නැති වෙනවා කියා මම තිර ඇද මං මැරෙන්නේ මේ කන්දෙන් පැන මැරෙන්නේ මේ වතුරිට කාලා මැරෙන්නේ මේ දෙල්ලි වැලලා මැරෙන්නේ මේ කියා රජුරවන්ට ගිහිල්ලා කිව්වාම සංජය රජතුමා කිව්වා කනගාටු වෙන්න එපා මේ වෙලාවේ පුතා යන්වත් පස්සේ ගෙන්නා ගන්න පුළුවන් කියලා දැනුවා දැන් අප මහ බෝසතාණන් වහන්සේ සත්‍යපත්තක මහදාන දීලා සත්‍රුයන් ගබඩා අරවලා කැමති කැමති කෙනෙකුට සත්‍රුයන් ගන්න නියම කළා දැන් බොහෝ දෙනා Tamanne ගෙනියන්න පුළුවන් තාක් දත්තුරුවන් ගත්තා. දැන් Taman වහන්සේ බොහොත් මුදුන් දී වැඳගෙන දාන පාරමිතාව සිහිපත් කරමි. මේ කුසල බලයෙන් මට සූවිසි අසංඛ්‍යයක් සත්‍යයන් ප්‍රදාන අනන්ත සත්‍යයන් සංසාර දුකින් ගලවන්න ලෝතුරා බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අප සතානන් වහන්සේ මෞපියන් වැළලා සමු අරගෙන ගමන් කරත්තෙන් යනවා. එසේ යන විට තමන් වහන්සේ ළඟට බමුණු හතර දෙනෙක් දුවගෙන ඇවිල්ලා කියනවා ස්වාමීනි අපට දන් දන්ද වේලාවට එන්න බැරි වුණා. දැන් අපට මේ අතුන් හතර දෙනා දෙන්න ඕනේ. දැන් අතුන් හතර දෙනා ලිංගේ දුන්නා දන් දෙනකොටම දීවේ පුත්‍රයන් හතර දෙනෙක් ඇවිල්ලා මුවගේ අරගෙන සමාහනේ අදිනා තව ටිකක් දුර යනකොට එක්තරා බමුණෙක් කිව්වා ස්වාමීනි මට මේ ගමන් කරත්තේ ඕන ගමන් කරත්තේ දන් දුන්නා දැන් පයින් යනවා ඒ පයින් මේ දෙවියන්ගේ ආනුභාවයක දවසින් තේතිය රටට ගිහිල්ලා Taman වහන්සේ වංකගිරියට දැන් ගමන පිටත් වුණා ඒ වෙලාවේ සද්දේ වැඩතුමා විස්කම් දෙව් පුත්‍ර අදගාරා දීවා පුත්‍ර දිව්‍ය පුත්‍රය අද අපේ විස්තන්ත රජතුමා මේ එනවා තාපස පරිද්දෙන් පරිදි වෙන්න. ඒ නිසා දෙදෙනාටම කුටි දෙකක් මවාපන්. මොහොත පළතුරු දක් මවාපන්, මල් දක් මවාපන්, හිත්පොකුණු මවාපන්. මොකට පහල පිළියෙල කළපන් කියලා විස්කම් දෙව්පොතු හෙව්වා. ඒ ආකාරයෙන් කළා. දැන් දෙදෙනාම ගිහිල්ලා තාපස පරිද්දෙන් පරිදි වුණා. කුංචි ළමයි දෙන්නට තාපස ඇඳුම් අඳලා ඔහොම ඉන්නකොට ජීවිතක බමුණ ආවා. මේ අන්ත තාපනානං භාර්යාව කිව්වා මට ආරංචි වෙස්සන්තර රජුරෝ හිමාලයේ වංගගිරි ඉන්නවා ඕනම ඉල්ලු දෙයක් දෙනවා කියලා. දාසයක් ඉල්ලාගෙන වරෙන් කියලා ජූතක බමුණාට ප්‍රකාශ කළා. දැන් ජූතක බමුණා ආවා. මොකද ආවේ කියලා තුවා මට ආරංචියක් තියෙනවා පස්මහා ගමෙන් වතුර කුල්තරන් අරන් ජීවත් ගමේ වතුර ඉවර වෙන්නේ නැතුව වාගේ ඔබ වහන්සේගේ ශ්‍රද්ධාව ඉවර වෙන්නේ ඉවර නොවන ශ්‍රද්ධාවක් නොකලන ශ්‍රද්ධාවක් කොයිතරම් දන් දුන්නත් දැන් ඇති කියලා දැරීමකටපත් නොවන ශ්‍රද්ධාවක් ඔබ වහන්සේට තියනවා කියලා ආරං කියලා මං ආවේ මේ දරුවන් දෙන්න අපේ ගෙදර වැඩකාරයන් බවට පමුණවාගෙන හිටියන්දයි ආවේ වැඩකාරයන් ඉල්ලා ගන්නයි ආවේ මේක ළමයි දෙන්න කරුණා ඇහිත් ගමන් ගිහිල්ලා සැලුණා දැන් බෝසතාණන් වහන්සේ බොහොම හොඳයි ආපු එක කිසි වරදක් නෑ ළමයි දෙන්න දැන් අර ජීවේ බැලලා කරවතක් බැල නුඹල වලින් ඔළුව වහගෙන ඉන්නවා බෝසතාණන් වහන්සේ කුටිය පිටිපස්සට ගිහිල්ලා කිපුත ජාලිය කියලා අද ගහනකොටම කල්පනා කළා පියා කතා කළා බමුණා පිමරුවත් මොන දේ කළත් පියාට තීකරු වෙන්න ඕන කියා ජාලිය කුමාරයා අල්ලලා දකුණු පතුල පිට හිත තබාගෙන අඬනවා. කුෂ්ණා දිනාගෙන කී අඬ ගැහුවා. ඒ දරුවා සිය අඬ ගන්න නිසා සීතල තම සංසාරේ පුරුදු වෙලා තිබුණා. කනලා දීගෙන පියාට සීතල තම නිසා ඇවිල්ලා වම් පතුල උඩ ඔළුව තබාගෙන අඬනවා. දැන් බෝසතාණන් වහන්සේගේ කඳුළු වලින් ළමයි දෙන්නාගේ පිට දෙමෙනවා. ළමයි දෙන්නාගේ කඳුළු වලින් බෝසතාණන් වහන්සේගේ පතුල් දෙමෙනවා. බුදුරජාණන් වහන්සේ කියන ධර්මයේ මම මම මගේ ධර්ම පාරමිතාව සම්පූර්ණ කරගන්න උඹලා උපකාර වෙන්න ඕන මේ අමුදරුවන් ධර්මදී ලෞතුරා බුදු වෙන්න උඹලා මං නැවත් මේ යානාවක් මේ කරගෙන මං සතර දුකින් කොට වෙලා නුඹලා දෙදෙන අනන්ත සත්‍යයෙන් සංසාරයෙන් ගලවන්න ලෞතුරා බුදු බව ලබන්න දරුවන් දන් දෙන්න ඕන. ඒ නිසා මගේ පිනට බාධා කරන්න එපා. දරුවෙනි කැමති වෙන්න. දැන් දරුවෝ දෙන්නා කැමති වුණා. අතපෑන් වත් කරලා දැන් යුදක බමුණාට මේ දරුවන් දන් දෙන්නා දෙන වෙලාවේ මාතලුව දර්ශනා කරමින් සම්භවෙන්න පටන් ගත්තා. දෙවියෝ මල් ඇති යැත්තේවා. දැන් යුදක බමුණා අකාරුණිකයි. වැල් ඇදලා මේක ළමයෙකුගේ දකුණුවත් අනෙක් ළමයෙකුගේ වම්නසයි දෙක එකට එකතු කරලා බැඳලා බැඳලා වැල් කෑල්ලකින් දැන් පිට දෙකට තලනවා අයියාට පාර නොවදීවා කියලා නංගි පිට අල්ලනවා නංගිට පිටට පාර නොවදීවා කියලා අයියා පිට අල්ලනවා මේ ආකාරයෙන් තල තලා යනවා මේ රැගිලෙනකොට බමුණා ඉස්සලා වැටුණා බමුණා වැඩෙනකොට මේ දරුවෝ දෙන්න අඳාගෙන ඇවිල්ලා තාත්තේ අපි අපේ පුවාගේ කෙනෙකුට දන් දුන්නේ ඇයි හොඳ කෙනෙකුට දන් දුන්නේ ඇයි කියලා අඳාගා කියනකොට බමුණාව ඇවිල්ලා ඒත් අල්ලාගෙන යනවා නෙළුව ගැටුම් හිස්මේ වාගේ දොහොත් මුදුන් දී වැඳගෙන කියනා පියාණන් වහන්සේ අපේ පිටින් ලේ වැగిරෙනවා බලන්න හොඳයි කියමින් ආපසු බල බලා ගමන් කරනවා දැන් වැහුණා ඒ වෙලාවේ මේ පුංචි දරුවන් දෙන්නා ගාස දැල්ලලා ජීවිතේ බන්නා පැත්තට නිදාගත්තා දෙවියන් දෙදෙනෙක් ඇවිල්ලා මේ පියාගේ වේතෙන් එක දේවතාවෙක් පේනවා මමගේ වේතෙන් අනිත් දේවතාවා පේනවා ඇවිලා මේ ළමයි මුදලා සුවඳ පැනින් නාවලා දීගේ භෝජන කන්න දීලා සුවඳ ඇඳන් මවලා පියාගේ වේශයෙන් පුතා තුරු කරගෙන නිදාගත්තා. මවගේ වේශයෙන් අනික් ක්‍රිෂ්ණාජිනාවන් තුරු කරගෙන නිදාගත්තා. දැන් පාන්දර එළි වෙනකොට මේ ළමයි දෙන්නා ගෙනල්ලා අර ගහමුල තියලා ගියා. දැන් දෙවියන්ගේ දේවා භාවයෙන් ජීවිතක බමුණාගේ ගමට යන්න දුන්නේ නැහැ. දෙවියෝ සංජය මහ රජු ශ්‍රී රත සම මහ රජුගේ මාලිගාවට යන්න හැරෙව්වා. දැන් මේ බමුණාට පාර ගලදිලා යන්නේ සඳ මහ රජුගේ මාලිගාවටයි. මාලිගාවට ගියා. සඳනා දෙතුමා මේ දරුවන් දෙන්න දැකලා දීවා පුතේ මෙහෙන්න කියලා මේ එතකොට කියනවා තමන් කතා කරලා කිරියත් දෙවියේ අපි 16න් බවට දන් දුන්නා. අපට එන්න බෑ කියලා උන්තුණක් කාරණේ රැතුණ අඳන්න පටන් ගත්තා. බොහෝ ත්‍යාගී භෝග දීලා දරුවන් දෙන්න ලබා ගත්තා. දැන් අප මහ බෝසතාණන් වහන්සේලා ඒ දරුවන් දෙන්න අම්මේ ගැන කනගාටු වුණාද කනගාටු වෙලා කල්පනා කළා ජීවිතේ මම මරලා හරි දරුවෝ දෙන්න ගේන්න ඕන දැන් බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ බුදු බව පතන බෝසතාණන් වහන්සේලා දරුවන් දන් දීලා දුක් වෙන එක චාරිත්‍රයක් නෙවෙයි ඇයි පුත වෙස්සාන්තරයෙන් මේ මෙහෙම හිතන්නේ බොහොම නරකයි හිතන හිතවිල්ල දරුවන් දන්නෝදී බුදු වුණේ කවුද? බුදු වෙන හැම මහෝත්තමයන් දරුවන් දන් දීලායි බුදු වුණේ. දන් දුන්නා දීපු දේ ගැන හිතන්නේ මොකද? ආශා කරන්නේයි, තෘෂ්ණාව තියාගෙන දන් දුන්නේයි. ඒ නිසා මේ ආශාව දුරු කරපන්. දන් ගත්තත් කැමැත්තක් කෙනෙක්වා කියලා හිතාපන්. කියලා තමන් වහන්සේ අපර චේතනාව සුද්ධ කරගත්තා. දැන් යම් කිසි විදියකින් අප මහ බෝසතාණන් වහන්සේ දරුවන් දෙන්නා දැන් නුදුන්නාන මහ භූමෙන් වැඩහිඳ පස්මරුන් දිනා ලෝතුරා බුදු වෙන්නේ කොහොමද? උන්වහන්සේ දරුවන් දෙන්නා එදා දැන් නුදුන්නාන සංසාරේ දුක් විඳින අසරණ සත්‍යයන් කාගේ මුහුණ බලා සංසාරයෙන් ගැලවෙන්නද එදා වුණාන්සේ දරුවන් දෙන්නා දැන් නුදුන්නා නම් අර දරු ආලවක යක්ෂයා දමනය කර මිනී මක්කන ආලවක යක්ෂයා දමනය කර අමා මහ නිවන් ලබා දෙන්නේ කවුද? එදා තමන් වහන්සේ දරුවන් දෙන්නා දන් දෙන්න අකමැති වුණා නම් මිනී මරු අඟුලි මාන දමනය කර අංශක භාවයට පත්ව රහත් බව ලබා දෙන්නේ කවුද? එදා තමන් වහන්සේ දරුවන් දෙන්නා දැන් නුදුන්නා නම් ලෞතර බුදුබවට පැමිණි මොහොතේ තමන් වහන්සේට පෙරළූ ගල දේවදත්ත තමන් වහන්සේ මරණට පෙරළූ ගල මහ පොළොවේ ගල් දෙකක් මතුවලා අරගෙන එංගලදී වලක් වයිද එදා තමන් වහන්සේ දරුවන් දෙන්නාට නුදුන්නා නම් එකතිය පිටිරියන් විදේතුරා අග්ගදී සබ්දේ රජ දුනීද එදා තමන් වහන්සේ දරුවන් දෙන්නාට නුදුන්නා නම් දුර්යමූ සම මන්නමින් බබලේ සුදු සේසත් මහා ධර්මයන් උන්වහන්සේට අල්ලයිද එදා තමන් වහන්සේ දරුවන් දෙන්නාද නුදුනානම් 5000ක් සම්මේ සාසනය තුල නිවන් දොර හැර තබන්නෝ කවුද එදා තමන් වහන්සේ දරුවන් දෙන්නාද නුදුනානම් ජයත්‍රි මා බෝධීන් වහන්සේට අත්ති ධාතුන් වහන්සේට වැළඳූ පාත්‍රයට සුවාතු දාසක් ධර්ම සංදේශ වැළඳුද අමාමහ නිවන් මාර්ගයේ මනවා ගන්නෝ නිර්වාණ මාර්ගයේ පාදා ගන්නෝ කවුද? ඒවා කෙරෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයන් දෙන්නා දන්නෝදී ලෞතුරා බුදු වෙන්න බැරි බව තමන් වහන්සේ කල්පනා කරමින් අපර චේතනාව සමසා ගත්තා. දැන් අර දරුවන් දෙන්නා මේ මා මග දෙන්නේ අනුව සංජය මහ රජුලන් ප්‍රධාන සේනාව මුගියා සම්මේ බෝසතාණන් වහන්සේ කෙන්ද ගිහිලා ජීවා පුත උඹල රාජ්‍ය පවරනවා නමුත් Taman වහන්සේ කල්පනා කළා අත්මාතේ අපමත තාපස පරිද්දා ආරක්ෂා කරගන්න උපකාර වුණා කුටිය මම එකපාරට මත් කරලා යන්න හොඳ නෑ කියලා තුන් වාරයක් දොස් මුදුන් දී ගන්නගෙන අවිඥානික හිතක් පිටක් නැති කුටියට ගලගුණ ජලකින් වශයෙන් තුන් වාරයක් වටවන්දනාවේ ගිහිල්ලා නැවත පදකට හිතුවා ගැදලයි තාපට ඇඳුම් වෙන් කරලා රජ ඇඳුම් ඇඳලා රජේ ලබාගෙන තමන් වහන්සේ මාලිගාවට වැඩියේ ලෝතුරා බුදුබවට පැමිණ වදාරනවා මානෙනි එදා මේ තේක පුත්‍ර වැද්දා නම් දැන් තන්න ඉෂ්ට විරයෝයි අත්පුත තාපදනම් තාරී පුත්‍රස්ත විරයෝයි එදා මාධ්‍ය දේවිය නම් ජතෝදරා දේවියයි ජාතිය කුමාරයා නම් රාහුල කුමාරයායි කුසුනා දිනාහුව නම් උප්පලවන්නා භික්ෂුණියයි මේ ජූතක බමුණා නම් දේවදත්ත දෙවන් වහන්සේ අමිත තාපනා භාර්යාව නම් චින්තා මානවිකාවයි පිරිස නම් ලෝතුරා බුදු පිරිසයි පියා නම් සන් සඳ මහ රජ නම් සුද්ධෝදන මහ රජානෝයි කුසති විසව නම් මේ මහා මායා දේවියයි දෙස්සන්ත ගජනන්දන් ලොට්ටුරා බුදු මම්ම වෙන්දයි කියා චතුස්සත්‍ය ගලපා මේ දෙස්සන්ත ජාතක ධර්ම දේශනාව හිමා වදාළා. එතකොට දැන් අපි කල්පනාවට ගත යුතුයි ලෞතුරා බුදු බව පතන උත්තම ඒ දරුවන් දන් දෙන්නා කිය ඇහින් නොබලා තරින්න බැදී කුමරුන් වාගේ බබලනවා බොහොම කීකරු සුවිනීතයි කොහොමද දරුවන් දන් දෙන්නා කිය හිතන්නත් බෑ බොහොම දෙනා පුදුමයටපත් වුණා ඒ මොකද එහෙම කරන්න හේතුව මේ අතරම සත්‍යයන් සංසාරයෙන් ගලවා ගන්න. ඔය අන්දමට පරිත්‍යාගය කරන්න ඕනේ බුදු වෙන්න. ත්‍රිවිධ චර්යාව සම්පූර්ණ කරන්න ඕන බුදු වෙන්ද සමත්‍රිසත් පාරමිතා ධර්ම පුරන්න ඕන බුදු වෙන්ද මේ සතරාකාර අධිෂ්ඨාන සම්පූර්ණ වෙන්න ඕන බුදු වෙන්න බුද්ධ භූමි හතර සම්පූර්ණ වෙන්න ඕන බුදු වෙන්න උදාරාධාස්තය සම්පූර්ණ වෙන්න ඕන බුදු වෙන්න ඉතින් ඒවා විස්තර කරන් වෙලා මදි මේ ආකාරයෙන් ලෝතුරා බුදු බව උපදවන කාරණාවලයි හේතු සම්පදා කියන්නේ ඒවා වුණාන්තේ සම්පූර්ණ කළා. එකක් හරි අඩු වුණා නම් බුදු වෙන්නද යම් කිසි දෙයකට ඕනෑ කරන දෙයක් වර්ග අඩු වුණාම ಗುಣ අඩු වෙනවා වගේ යන්ත්‍රයකට ඕනෑ කරන උපකරණයක් අඩු වුණාම ක්‍රියා කරවන්ට බැරුවා වගේ ලෝතුරා බුදු බව ලබනද මේ හැම කාරණයක්ම සම්පූර්ණ වෙන්න එකක්වත් අඩු වෙලා බෑ ඒ සියල්ලම දුක් විඳගෙන සම්පූර්ණ කරන්නේ මක් නිසාද අසන්න සත්‍යයන් සංසාරයෙන් ගලවා ගන්නයි. ඵල සම්පදා කියන්නේ ඒ හැටියට ප්‍රතිඵල සමූහයයි. ඒ මොනවාද? ඥාන සම්පදා, ආනුභාව සම්පදා, මේ රූපකාය සම්පදා, මේ කියාපු පහාන සම්පදා, මේ කියාපු හතර තමයි ඒවායේ ප්‍රතිඵල. පහාන සම්පදා කියන්නේ කෙලෙස් නැති කිරීමයි මොකද ඒක අමුතුවෙන් කියන්න හේතුව රහතන් වහන්සේ කෙලෙස් නැති කරනවා. පතේ බුදුරජාන් වහන්සේ කෙලෙස් නැති කරනවා. අමුතුවෙන් මොකද කියන්න හේතුව සාමාන්‍ය අධ්‍යාත්ම මාර්ග ඥානයේ වගේ වගේ නෙවේ බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්ම මාර්ග ඥානයේ සක්විති රජ කුමාරයා සක්විති වෙනකොට සත්තුලන් කියන්න පහළ වෙලා අදුලක් නැතුව සම්පූර්ණ වෙනවා වාගේ ලෞතර බුදු බව පතාගෙන එන බෝසතාණන් වහන්සේ මහදෝ මැද වැඩහිඳ භාවනා වදන වෙලාවේ උපදින අභ්‍යාස මාර්ග ඥානේ පහළ වෙනකොටම යම් තාක් බුදු කෙනෙකුට ලැබිය යුතු ගුණ තියෙනවා නම් ඒ හැම ගුණයක්ම උන්වහන්සේට පහළ වෙනවා හැම ගුණයක්ම පහළ වෙනවා තමන් වහන්සේගේ సంతානයේ තුල මේ යම් කිසි දෙයක් දකින්න ඕනෑ කරන ඥානෙ ඇති වෙනවා නම් දකින්න ඕනෑ කරන කාරණේ දකින්න නොදී බලප්පන සියලු ගැටුම් ඉවත් කරනවා. ඊයාවරණ ප්‍රහාණ වශයෙන් සාමාන්‍ය රහතන් වහන්සේලාගේ හිතේ වාසනා දෝෂය තියෙනවා. කෙලෙස් කුරුද්දක් තියෙනවා. කෙලෙස් නෑ කුරුද්ද බව තියෙනවා. ඒ නිසා කියන්න තියෙන ආකාරයෙන් දක ගන්න බෑ. ලෝකුරා බුදු වෙන බුදුරජාණන් වහන්සේගේ හැම නෙවෙයි අඥාන මාර්ගයක් ඥානයේ පහළ වෙනකොට ප්‍රඥා চৈতසිකේ ප්‍රධාන චිත්ත ධාර්මික ධර්මය ඉර දහසකට සංග දහසකට වඩා ආලෝකවත් වෙනවා අති පවිත්‍ර භාවයටපත් වෙනවා ඉතින් මේක විතර කරන්ද නම් බුදුරජාණන් වහන්සේගේ භවාංග හිතාදී යන කියා දෙන්න ඕන වේලාව මදි ඥාන සම්පදා කියන්නේ අනන්ත ඥාන මණ්ඩලයකින් සම්පූර්ණත්වය ආනුභාව සම්පදාව කියන්නේ ඉද්ධ විදාති ආනුභාව සම්පත්තිය රූපකාය සම්පදා කියන්නේ සිතා නිම කරන්ද බැරි කියා නිම කරන්ද බැරි දැන නිම කරන්ද බැරි සමාන කිරීමට කිසිවක් නැති රූප සම්පත්තියයි මේ හතර ලැබෙන්නේ ආනර හේතු සම්පදාන භාවයෙන් ඊළඟට සත්තුපකාර සම්පදා කියන්නේ தත්යන්ද උදව් කරන්ද තිබෙන්න ඕන ಗುಣ දෙකෙන් සම්පූර්ණත්වයයි එනම් ප්‍රයෝග සම්පදා එකක් ආසේ සම්පදා එක ආසේ සම්පදා කියන්නේ අදාසේ සම්පූර්ණත්වයයි. තමන්ද වෙන කරදර ගැන නොබලා අනුන්ට යහපතක් වෙයි නම් ඉදිරිපත් වෙන්න පුළුවන් උත්සා උතුම් අදහසයි ආසේ සම්පදා කියන්නේ. ප්‍රයෝග සම්පදා කියන්නේ ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාදියක් කිසිම බලාපොරොත්තුවක් නැතුව ධර්මයේ බල දේශනා කිරීම අදාළයි. මේ අංග දෙක ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේට පවතිනවා. ඒ නිසා එදා ආලවක විමානයේදී වූ අලු මේ ධර්මයේ වැක්ත වැක්තීම් ආදී নানা ප්‍රකාර කරදර ලැබෙන බව උන්වහන්සේ දන්නවා. නමුත් උන්වහන්සේ වැඩි ආලවක යක්ෂයා ගෝවා නිලා දුකින් ගැලවීමටයි අඟුලි මාල ඇඟිල්ල තබා ගන්න දුක නෙල බාගදන්න නෙමෙයි එදා බුදුරජාණන් වහන්සේ බැලුවා දැන් අද මම වෙන අඟුලි මාළෙක් ගෙදරට යන්න මම මර රැඳින්න කපා ගන්නවා ආනන්තගේ කර්මයට අහුනොත් දිවන් දකින්න බෑ ඒ නිසා තමන් වහන්සේ තනියෙන් මහා කරුණාවෙන් වැඩියා අඟුලි මාළ දුවගෙන යනවා මගේ මල් මරනවාට වඩා මේ ශ්‍රමණයා ගෙනිල්ල ගන්න එක හොඳයි බුදුරජාණන් වහන්සේ නමක් බව දන්නේ නැහැ අඟුලිමාල දැන් අදිස්ථාන කළා බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට මට ලං වෙන්න නොහැකි වේවා කියලා අඟුලිමාල කඩුවක් දුස්සාගෙන දුවගෙන යනවා බුදුරජාණන් වහන්සේ හිමින් වඩිනා ලං වෙන්නට ශ්‍රමණේ නවතින්ද මං නවතුණා බුදු පියාණන් වහන්සේ වදාරනවා මම නැවතිලා ඉන්න ඔබ නැවතිලා නැහැ දැන් මේ බුදුරජාණන් වහන්සේ වචනේ ප්‍රකාශ කළේ වදින ගමන් මේ ළමයා උගත් කෙනෙක් ඉස්කෝලේ හොඳට ඉගෙන ගත්ත ඥානවන්ත කෙනෙක් ඒ නිසා මේ ගමක ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා සද්ධාාවක් ඇති වුණා මොකද ශ්‍රවණේ යන ගමන් මම නැවතුණා කියන්නේ මොකද මම කරුණාව තුල නැවතී සිටිමි මම මෛත්‍රිය තුල නැවතී සිටිමි අනුන්ට හිතා පීඩාවක් නොකරන අහිංසක ගුණය තුල මම නැවතී සිටිමි මම මම මේ සංසාරේ නවත්වා සිටිමි ඔබට එකද නැවතුමක්වත් නැවිලා භූකදේ උත්තර නවත්වා ගත්තට ඔබ නැවතීමක් නෙවෙයි කියලා වදාරනකොටම අර ඔක්කොම අර ආයු දහක දාලා උන්වහන්සේ වෙත ගොස් මහානකම ඉල්ලුවා. තමන් වහන්සේ දීපු භාවයෙන් මහා උපසම්පදා ලබා දුන්නා. භාවනා වදා අධ්‍යයන මාර්ග ඵලාව භෝධෙන් අතර අමාම නිවාන ධාතු සාක්ෂාත් ඉතින් මේ ආකාරයෙන් ඒකට කියන්නේ සත්තුපකාර සම්පදා කියන එකයි. මේ ಗುಣ ಗುಣ මේ කොටින් කීවාට මේක විශාල මේ විස්තර ඇති ධර්ම දේශනාවක් මේ බඳු ගුණ ඇති බුදුරජාණන් වහන්සේ අද අපට ලැබුණා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් බුද්ධ පූජාවට එක පාත්‍රයක් පූජා කළා නම් මදිද? අනුරාධපුරේ 2040ක් අදපිරිකර පූජා කරන්නේ මොකද? මේ තරම් ලක්ෂ ගණන්